අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි සඳහා අපි tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා විශේෂ භාගියා පංචේන්ද්‍රයානි සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාදේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් තීති අර කටේදී අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අපිට මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම් පන්තියක් අනුව අපි තවත් ඉදිරියට පියවරක් යන්නයි හදන්නේ මේ විශේෂ භාගීය ධර්ම පිළිබඳව තවත් එක පියවරක් තවත් එක ඉදිරි ගමනක් ඉතින් මේ භාවනාවේදී නැත්නම් ආධ්‍යාත්මික ගමනේදී එවන තමයි ප්‍රතිපදාවේදී විශේෂ භාගීය පහමනවාද කියලා ඇහුවොත් ඒක වටින ප්‍රශ්නයක්. මේ ශාසනට අදාළ ප්‍රශ්නයක්. ඒකයි සාරිපුත්‍ර සාංශේ සංඝයා ඉදිරිපිට දසුත්තර සූත්‍රය අංගයක් වශයෙන් කතමේ පංචදම විශේෂ භාගියා කියලා අහන්නේ. ඒකට හරියම එකම උත්තරයි තියෙන්නේ. ඒ වනවන්න දෙයක්වත් අන්දබන්ද වෙන්න දෙයක් නැහැ පංචේන්ද්‍රයයි. ඉන්ද්‍රිය ධර්ම පහ තමයි විශේෂ භාගීය ධර්ම. ඉතින් මේ වගේ උද්දේශ නිද්දේශ වශයෙන් පෙන්නලා පටිනිද්දේශ වතයෙන් ඒවා එක එකක් නම් කරනවා. සද්දින්ද්‍රියම්, විරීන්ද්‍රියම්, සතින්ද්‍රියම්, සමාධින්ද්‍රියම්, පඤ්ඤේන්ද්‍රියම්. ඒක සාමාන්‍යයෙන් පොත්පත් පෙරලා දන්න බලන කට්ටිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ දාන. ඒ ඉන්ද්‍රිය පහ ධර්ම පහේ මේ පෙළ ගැස්මත් දානවා. ඉතින් එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මට්ටමට ඒ Taman එනකොට ඒ කෙනාට ಗುಣ විශේෂයක් වැටෙන බවයි අපිට මේකේ සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. මම මේ කරන භාවනාව මට දැන් හරියයි කියලා Tamanට මේ ව්‍යාපාරට මුදල් දාලා ඉස්සල්ලාම ලාභ ලැබෙන්න පටන් ගත්තා වගේ ಗುಣ විශේෂ ලැබෙනවා. ඒක නිසා විශේෂ භාගීය කියලා මේකට කියනවා. ඒක හරිම උනන්දු කරන වැඩක්. ඒක හරිම සෙල්ලක්කාර වැඩක්. ඒක හරිම විනෝදාන්ත වැඩක්. මොකද මේ භාවනාව කියන එක කටු කොහලක් කියලා තමයි සාමාන්‍ය මනුස්සයට හිතිලා තියෙන්නේ. ඇත්තටම මුලදී එහෙම තමයි. නමුත් මේ කටුකොහලකින් පටන් ගන්න වැඩේ නිකන් හරියට නෙළුමක් මඩ ජොහරුවක පටන් අරගෙන ඒක ලස්සනට ගහ හොඳට වැවිලා වැවේ උඩට ඇවිල්ලා අතුපතර විහිදුවගෙන දැන් ඒකෙන් මලක් පිපෙන්න හදන වෙලාව වගේ එනකොට අර මඩ ගොහරුව නැත්නම් සිනි ගඳ කපාගෙන උඩට ආපු ඒ කොලේ වතුර කඳුලක් දැම්මට අල්ලන්නේ නැති මට්ටමට පිවිතුරු බවක් ලැබෙනවා ඊට පස්සේ ඒකේ පිපෙන මලේ පෙත්තකට ඇලපතේ වතුර කඳුල වගේ අර සිනි වතුර දැම්මට යා කොච්චර පිරිසිදුද කියනවනම් පිවිතුරුද කියනවා ඒ වතුර කඳුල හැලිච්ච ඇලවෙච්ච ගමන් හැලෙනවා. ඒ වගේ මේ කුණු ගොඩක අසුචි වලක ජීවත් වෙන මේ පෘ탁ජනයා පළවෙනි වතාවට සාසනය පිළිබඳව පළවෙනි වතාවට තමන්ගේ ආධ්‍යාත්මික ගමන පිළිබඳව පළවෙනි වතාවට තමන්ගේ ප්‍රතිපදා පිළිබඳ ಗುಣ විශේෂයක් තේරෙන වෙලාව හරීම සුන්දර අවස්ථාවක්. තාම නිවන් දැකලා නැහැ. නිවන එnde ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ. ඉර පායන් ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ. ඉතින් දන්නවා ඉතින් අරුණ පෑවුවොත් අරුණ නැග්ගොත් ඉර බහිනවා නගිනවම තමයි. ඒ වාගේ මේ තේරෙන්න පටන් ගන්න දේ සංසාරේ එක සැරේ නෙවෙන්නේ. ඕක උනාට පස්සේ ඉතින් නිවනේ තමයි නතර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙන දේ මේ විශේෂ භාගීය දේ ඒ අර gediyak අඹ gediyak කිරි වැදිලා ඉස්ලාම දුබුක් වෙන වෙලාව වගේ. ඉස්ලාම මේක කණ්ඩ පුළුවන් මට්ටමට පිළිකුන් වෙන වෙලාව. රත් පැහැ ගැන්වෙන වෙලාව. එතකොට මේ අර තිබුණ ඇඹුල් රහ ඔක්කොම ගිහිල්ලා කිරි අයින් වෙලා ඒ සියලුම දේවල් හරි ලස්සන මිහිරි වර්ණයක් සමග රසකටපත් වෙනවා. නිකන් කෙල්ලෙක් ලස්සන වෙන වෙලාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනින් කියන අවුරුදු 16 වෙනකොට ඒක තමයි ඊටාම මනබඳන රූපේ විශේෂයෙන් පිරිමි කෙනෙකුට උසත් නැත්තම් වැඩිය කෙටත් කොටත් නැත්තම් වැඩිය කළුත් නැත්තම් වැඩිය සුදුත් නැත්තම් වැඩිය තලෙලු නම් ඒ ඒ වයසට එනකොට ඒක පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් තියෙන ඔය කිසිම රූපලාවන්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවේදී මුල් කොටහේදී එහෙම තමයි විශේෂ භාගීය මට්ටමට එන්නේ ඉස්සලා හරීම ඇද ඇද දුවන්න වෙන තල්ලු ස්ටාර්ට් වගේ තමයි. මෙතෙන් දෙනකොට යාට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා මේ තේරෙන්න හේතු වශයෙන් මට පුද්ගලිකව හිතෙන්නේ ඒ කෙනා ළඟ ඇති වෙන්න අත්තරදි තියෙනවා සිදුවෙච්ච අත්තරදි දන්නවා හැබැයි අත්තරදි වලට තිබුණ බය ගිහිල්ලා දැන් අත්තරදි වලට හදන්න දානවා ඉතින් ඒ වගේ මේ මට්ටමට එනකොට මේ විශේෂ භාගීය මට්ටමට එනකොට ඒ යෝගාවචරයට භාවනා කරන කෙනාට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා ලාවට තේරෙන පටන් ගන්නවා බුදුහාමර ගැන තවදුරටත් මේ ගඩොලින් හදපු කොන්ක්‍රීට් වලින් හදපු කෙනෙක් නෙවෙයි. බුදුහාමර ගැන ලේමස් සැටනහර සහිත මිනිස්සෙක්. ඒ මිනිසයා පුදුමාකාර ඥාන මට්ටමකට ගියා. මිනිස්සුන්ට කවදා හිතා ගන්න බැරි විදියට. ඒක ඒකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙවෙයි වගේ අපි වගේ මැට්ටන්ට කියලා දෙන්න හිතුවා. ඒක තමයි අමාරුම දේ. මොකද අපිට ඕනකමක් නැහැ බුදුහාමුදුරු කියන දේ අහන්න. අපිට ඕනේ බුදුහාමුදුරුත් අරගෙන වෙසක් කියන්නේ, භක්ති ගීත කියන්නේ. තොරන් ගහන්න. එහෙනම් බෙර ගහන්න. ගෙජ්ජි හොල්ලන්න. මේ අනික් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ බුදුහාමුදුරුත් කෝලම් කරන කොකිත් බතින්ට කැවුම් උයන්න ගන්නවා. නමුත් මේ බුදු කෙනෙක් පහළ වුණේ මොකටද කියලා තේරෙන්නේ Taman තුල මේ ඉන්ද්‍රිය ධර්ම විශේෂ භාගී වශයෙන් වැඩෙනකොට තේරෙනවා කොච්චර අමාරුවේද මම පටන් අරගත්තේ කොච්චර අහම්බයක්ද මම මේ පටන් ගත්ත එක මුලදී මට මොන වගේ හැඟීමක්ද තිබුණේ මෙව ගැන නමුත් මං අත නැරපු ශ්‍රද්ධාවකින් නැවත නැවත යොදනකොට දවසක අරක gediye kiri වැදිලා ඔන්න විලිකුන් වෙන්න පටන් ඔන්න මිහිරි රසට එන්න පටන් ගන්නවා. එතකම් මේක ඇඹුලයි. එතකම් මේක කිරි. කෑවොත් කට වටේ වඩම එනවා. නමුත් අර දුඹුක් වුණාට පස්සේ විලිකුණු වුණාට පස්සේ රත් පැහැ ගන්නුනාට පස්සේ පුදුමාකාර රසයක් මේකේ එන්න පටන් ගන්නවා. අන්න ඒ ගතියේ අපි ඊයේ ඉගෙන ගත්තේ මේ සද්දේන්ද්‍රිය මේ හුදු ප්‍රසාද සද්ධාව හුදු මතු පිට සද්ධාව ඒකට අමූලික සද්ධාව කියන කිසි පදනමක් නැතුව පටන් ගන්න. කොයි එක කොයි එක ඇල්ලුවත් ඒක හරි කියනවා අනිතව වැරදි කියනවා. අන්න එවැනි සද්ධාාවක් හැම කෙනාටම අවශ්‍යයි. ඕනේ ආගමක තියෙනවා ඒක. අන්නේ සද්ධාව මේ කලයුත්ත කරන්න නැත්නම් මේ පරිවේෂණය කරන්න කුසල ඡන්දයක් බවටපත් වෙන වෙලාව කරබැලීමේ ආසාවක් බවටපත් වෙන වෙලාව සද්ධාව ඉන්ද්‍රියක් බවටපත් වෙලා ඊට පස්සේ තමයි තමන් යොදන යොදන කාලයට ධනෙට ශ්‍රමයට සාපේක්ෂව මේ මම සද්ධාවෙන් අල්ලගත්ත දේ හරිද වැරදිද කියලා ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. ඉතින් බුරුමි ගියාට පස්සේ ඒ ස්වාමින්වහන්සේලා ආධුනිකයට ඒ මූලික කමටහන් බණ අහන්න දෙනවා. ඒක සමගාලාට මහසිසාඩෝ ස්වාංශේ කට අහන්න තියෙන. ඉංග්‍රීසියට දැම්මොත් ඔය ඇලන් ක්ලෙමන් කියන එක නා ඉංග්‍රීසි දාලා ඊට පස්සේ අහනවා මේ බණපටි ඇහුවට පස්සේ ඔයාට මේ බණ ටිකක් භාවනා කරලා බලන්න හිත ආවද කියලා. මේක අහලා මම බණක් ඇහුවා කියලා අකුලගෙන ගෙදර යන එක නෙවෙයි වැඩේ. මේක කරබැලීමේ ආසාව ආවද කියලා හොඳට ළඟ ඉඳලා අහනවා. අහනකොට මෙයා කිව්වොත් අනේ ඕ මට හිතුණා මේ ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ කියලා. මට දින පොඩ්ඩක් වාඩිලා බලන්න ඕනේ කියලා ඉතින් දන්නවා ඒ බණින් වැඩක් වෙලා තියෙනවා. එහෙම නැත්තම් අපි මෙතෙක් කල් අහපු බණ වලට මොකද උනේ? හිස්මල්ලකට මොන හරි දැම්මා වගේ. දැම්මට මොකද කිසි ಗುಣ විශේෂයක් ඇතිලා නැහැ අපේ. නෑ කියන්නත් බෑ. නමුත් ඊට ලොකු වෙනසක් තියෙනවා. මේ සද්දේන්ද්‍රිය නැගිටලා ආවට පස්සේ අර තේරෙනවා ඉස්සර වගේ නෙවෙයි දැන් මේ පල්ල නැති මල්ලකට දැම්මා වගේ නෙවෙයි පල්ල තියෙන මල්ලකට දැම්මා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇති වෙච්ච දෙයට කියන්නේ සද්ධාව නෙමෙයි. දැන් ඒක කියන කුසල ඡන්දය කියලා. මේ කුසල ඡන්දයට විතරයි කාම ඡන්දයට විරුද්ධව වැඩ කරන්න පුළුවන්. මේ සද්ධාවට බෑ. සද්ධාව කියන්නේ ඇත්තම කාම ඡන්දයක්. මේ මතු පිට සද්ධාව කියන්නේ අපි මේ කියන පසාද සද්ධාව හුදු කාම ඡන්දයක් විතරයි. තමන් දෙවියන් අදනවා අදහනවන දෙවියන් ප්‍රේම කරනවා. බුදුන් අදහනවන බුදුහාමරංගෙන් බලාපොරොත්තු වෙනවා බබෙක් හම්බ වෙන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න පිටරට යන්න ඔන්න බුදුහාමර ගාඩ කියලා පැන්කලයක් කරන වටේ කරකෙන. ඇයි කියලා අහපුවම මේ ඉන්දියාපම් වක් කරනවා නෙවෙයි. මේ මේ උඳුවල් වක් කරනවා නෙවෙයි මේ බෝධි පූජාවක් තියෙනවා බබෙක් හම්බෙන්න. ඔන්න අපේ බුදුහාමුදුරුවෝ. මේ බෝධි පූජාවක් තියෙනවා මට වීසා එක හම්බෙන්න ඉක්මනට කියලා. බෝධි පූජාවක් තියෙනවා මට ඉංග්‍රීසි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න අපේ බුදුහාමුදුරුවෝ අරගෙන තියෙන තැන. ඒක ලොකු වෙනසක් තියෙනවා. බුදුන් කියපු විදිහට හුස්ම දෙකක් කරන් බලපන්. බුදුන් කිව්ව විදිහට සක්මණ විවර දෙකක් අරන් බලපන්. බලනකොට ඒක මොනවද වැටහෙන්නේ කියලා. ඒ කුසල ඡන්දේ එනකොට එක චිත්තක්ෂණයක එතන එක හුස්මක් ඇල්ලුවොත් ඒක හුස්මක් බොහොම මූණට මූණ දාලා තියාගෙන හිටියොත් අපි දන්නවනම් මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ. ඒක ආයේ මේ මොනම දෙයක්වත් හොදලා ගන්න බලන්න දෙයක් නැහැ යම් වෙලාවක කුසල ඡන්දයෙන් යුක්තව හුස්මට සියලු ප්‍රමුඛතාවය දීලා සියලු වැඩ බහා තබලා වාඩි වෙලා අතක් උඩ අතක් තියාගෙන සුදු ඇඳගෙන සිල් බාඳන් වෙලා සිල් උතුම් වැද ඉඳගෙන එක හුස්මක් මෙන්න ආස්වාසේ මෙන්න ප්‍රස්වාසේ මෙන්න මං ආස්වාසේ මෙන්න මේ මෙච්චර ප්‍රස්වාසේ වෙන් කළ දකින්න මෙන්න ප්‍රස්වාසේ මෙන්න ආස්වාසේ වෙන් කළ දකින්න කියලා ඒ විදියට දකින්න එක හුස්ම රැල්ලක නැත්නම් චිත්තක්ෂණයක අපි කියන එකට ක්ෂණ සම්පත්තිය කියලා ඒකෙදි කාමච්ඡන්දේ නැහැ. කුසල ඡන්දේ වැඩ. එතකොට යාට තේරුම් හැබැයි ඒකේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඔත ඒ චිත්තක්ෂණේ යා දන්නේ මෙතන කාමච්ඡන්දේ නැහැ කුසල ඡන්දේ තියෙන කියලා දන්නේ. ඒ විදිහට චිත්තක්ෂණ හතරක් පහක් ගියොත් විතරක් යාට ඒක අල්ලලා බලන්න පුළුවන්. ප්‍රමාණ කරන්න පුළුවන් තේරෙනවා මේ ටිකේ නම් අසහනයක් තේින්න බෑ. කාමච්ඡන්දයක් බෑ. ව්‍යාපාදයක් තියෙන බෑ. තීන මිද්‍යක් තියෙන බෑ. අතීතනාගත පිළිබඳ පශ්චාත්තාප සහ හිතේ තිගැසීම් තියෙන බෑ. හැකයක් නැහැ. ආන්නේ විදියට සද්ධාව සද්දීන්ද්‍රිය නැත්නම් පසාද සද්දා කුසල ඡන්දයක් පාටපත් වුණාට පස්සේ ඒ කෙනා ඒ කුසල ඡන්දේ නිකන් හමස්පෙට්ටික දාලා වහගෙන ඉන්නේ කුසල ඡන්දේ යොදවලා බලනවා වාඩි වෙච්ච වෙලාවක මට කොච්චර චිත්තක්ෂණ ගාණක් සත්‍යමත් වෙන්න පුළුවන්. වඩලා ඉන්න මට හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්ද කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා. එතෙන් සක්මන් කරනකොට පියවර කීයක් සතියෙන් යන්න පුළුවන්. ඒ ඉදිරියට වැඩ කරනකොට අඩු ගන්න දත්මත් දින වෙලාවට මට පුළුවන්ද සතිමත් වෙන්න. මගේ අතපය හොදන වෙලාවක මට පුළුවන් ද සතිමත් වෙන්න. පිඟාන කෝප්පයක් හොදන ලායි සතිමත් වෙන්න පුළුවන්. මේ වතුර අල්ලන වෙලාවදී මේ අල්ලන්නේ වතුර කියලා සතිමත් වෙන්න පුළුවන්. රස්නිය දෙයක් අල්ලන්න මේ රස්නිය දෙයක් අල්ලාන කියලා සතිමත් වෙන්න පුළුවන්ද කියලා ඔය කුසල ඡන්දය හරි කර්මාන්තකාරය. යනිකන් ඉන්නේ ඒක තමයි කුසල ඡන්දේ තියෙන විශේෂත්වය. ඒතකොට තමයි තේරෙන පටන් ගන්න ඕනේ කර බැලීමේ ආසාවක් ඇති කරන මේකට තමයි විරේන්ද්‍රිය කියන්නේ. කුසල ඡන්දේ ආපු ගමන් එයා කුල්ලකින් වහලා පැත්තකට කරලා ඉන්න බෑ. එයා ක්‍රියාශක්තියක් පාටපත් වෙනවා. හරියට මේ අටුවේ තිබුණ වී ටිකක් අරගෙන දවස් දෙකක් වතුරේ පොඟවල තිබ්බට පස්සේ ඒක ඉතින් කණු කැපෙනවා. ඊට පස්සේ ඒක පැලවෙන්නේ නැතුව නතර වෙන්න බෑ. අටුවේ තියෙනකන් නම් ඒක මොනක්වත් නැහැ අවුරුදු 7ක් තිබ්බ හැකි. වතුර වැටිච්ච ගම වතුරේ පැය 24ක් තිබ්බ ගම ඒක ඇතුලේ වැවෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන දේවල් ඔක්කොම ඊගාව භ්‍රූණ පෝෂය හැදිලා අංකුරයක් ඇවිලා බීජ මූලයක් ඇවිල්ලා වැවෙන්න ගන්න. ඒ වගේ කුසල ඡන්දය ආවට පස්සේ උන්ද කුල්ලකින් වහලා පැත්තක තියන්න බෑ. ඊට පස්සේ ඒක විරීන්ද්‍රිය බවට පත් වෙනවා. නැත්නම් විරීන්ද්‍රිය ආරම්භයේ පටන් අර ගන්නවා. මේක බොහොම ඕජා සහිත සමීප සම්බන්ධයක් පෙන්වන්න තියෙනවා. පේනවා ත්‍රිපිටකයේ කියවනකොට සරුවචන් වහන්සේ මේ බෝධිසත්ත්ව බෝධිපාක්ෂික ධර්මවල ඉස්ලාම විරීන්ද්‍රිය අඳුරලා දෙන්නේ අපිට සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය වාතයි. ඒක හැබැයි මේ විරිය ඉන්ද්‍රිය බාටපත් වෙන්නේ ඉස්සල්ලා වීරිය අපි හඳුනා ගන්න වෙලාව. ඒක සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියනකොට ඒක හරි විරිය ඉන්ද්‍රිය බාට තාම මෝරලා නැති වුණාට මම හිතනවා අපේ වැඩමුළුවේ දෙවන දවසේ නිසා විශේෂයෙන් මට හිතුණා අද දවල් අපි සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාට සම්බන්ධ කරලා වීරි ඉන්ද්‍රියක් බවට පත් වෙන්න ඉසලා සතර සම්‍යක් ප්‍රදන් වීරිය යෝගාවචරයා හදාරන්නේ කොහොමද කියලා. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ. ඒක බුදුරජාණන්සේ බොහොම ලස්සනට නැත්නම් බොහොම ජවනිකා කීපයකින් එනනම් බොහොම අනුපූප ප්‍රීවලට අනුසි අනුපූප කිරියා අනුපූප සීකා අනුපූප පටිපදා විදිහට කියනවා. යම් කිසි කෙනෙක් අනුපට්ඨාන පාපකාණං අකුසලාණං ධම්මාණං නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන විදිහේ පළවෙනි ප්‍රධාන වීර්ය විස්තර කරන පෙන්නන ශ්‍රීමුක පාඨය. එදී මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඔය දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රයේ බුදුහාමුදුරන්ගෙන් උද්දෘත කරලා පෙන්නනවා. එතෙන්දි පෙන්නනවා මේ සද්ධාව වැඩ කරලා වීරිය බවට පත් වෙන්න ආවනම් එයා මේ ගිනස් පොතේ නම දාගන්න වීරිය කරන්න යන්නේ නැහැ. යනත ලොකුම ගාණ බැංකුවේ දාන්න වීරිය කරන්න යන්නෙත් නැහැ. වැඩිම ඡන්දේ ගාණක් ගන්න ඡන්දෙට වීර්ය කරන්නෙත් නැහැ. මං අරුණ මෙච්චර මෙච්චර උදව් කරයි කියලා මේ සමාජයේ නම ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. අනු නෝපන්න කුසල් නොයිපද වීම පිණිස වැරදරනවා. මේ තමයි ශික්ෂාවක් බවටපත් වෙන්නේ නැත්නම් තමන්ගේ හිත සුව පිණිස ශාසනය පිණිස ප්‍රතිපදාවට වීර්ය යොදන තැන. අපි වීර්ය මෙතෙක් කල් යොදලා තියෙන්නේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට. අපි වීරියට සම්මාන දෙන්නේ අපාය යන මිනිස්සුන්ට. කිසිසේත්ම අපි දන්නේ මේ වීරිය මනා ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා ඒක ਸਰවඥාන්සේ අපට පෙන්නනවා. සද්ද කුසල ඡන්දේ පහළ වුණා නම් එයා සක්‍රීය භාවයටපත් වුණා. ඒකට කියනවා අපි ක්‍රියාශක්තියක් බාටපත් වෙනවායි කියලා. මේ කර බලන්න ආසාවක් එනවා. ඒක මේ බෞද්ධයාට කියලා එකක් නැහැ. කාට හරි හරියට කමඨාන් බණක් ඇහුණා නම් ඕනම කෙනෙකුට එනවයි. ආවට පස්සේ චන්දං ජනේති කියන තැනින් තමයි මේ වීර්ය ආරම්භ කරන වැඩේ පටන් ගන්න. කුසල ඡන්දේ තියෙන්න ඕනේ ඕනේ කටයුත්තක් කරන්න. ඒක නිසා අපි කරන සෑම අකුසලයකටම අපි කරන සෑම කුසලයකටම ඡන්දේ මුල් වෙනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා බුදුජානනාංශේ ඒක මූලක සූත්‍රයේ සඳහන් කරනවා. අපි මේ කරන හැම දෙයක්ම දැන දැන දැක දැන කරන්නේ කුසල් කෙරුවත් අපි දැනගෙන කරන්නේ අකුසල් කෙරුවත් අපි දැනගෙන කරන්නේ නිසා අපිට කවදාකවත් යම රජුරු ඉස්සරහට ගිහිල්ලා ඇපිල් නඩු දාලා දිනන්න බෑ. පරාදයි ඡන්දෙන් පරාදයි මොකද උඹ උඹ හිතලා නිකල්ලා තියෙන්නේ. ගුරුටොරා බෙහෙත් කරන්න බෑ. බෙහෙත් බොන්න බෑ. දාන්න ඒ නිසා කවුරු උසාවියට කියලා කිව්වත් මම නිවැරදි කාර්යයි කියලා. නඩුකාරයන් නම් පගාවක් දුන්නාට පස්සේ ෂේප් කරගන්න පුළුවන්. නමුත් යම රජුරෝ කරන්න බෑ. යම රජුරෝ හොඳටම දන්නවා උඹ දැන දැන කෙරුවනම් ගෙවපන්. ඒ වගේම දැන දැන කුසල් කරා නම් ඒකට ආනිසංස ලැබේ. ඒ නිසා මේ සබ්බේ ධම්මා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කිව්වට පස්සේ මේ ਸਰබලධාරී දෙයයන් ආන්සේ අපේ ජීවිතේට බලපාන කතාවක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. එහෙනම් මේ අම්මට අපට බුදුලේ තියෙන නිසා අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ යන්නෙත් නැහැ. උඹේ යමක් කිරීමේ ආශාව මත තමයි උඹ කවුද කියලා තේරෙන්නේ. එයාට දුන්න දේවල් වලින් යමක් තෝරනවනේ. Tamange බන අපිට ඒකෙන් එයා තේරෙනවා. අපිට දී ඇති විවිධ විකල්ප යටතේ අපි තෝරන දේෙන් අපි තේරෙනවා. ඒක නිසා අපි මෙතෙක් කල සැපක් හෝ දුකක් විඳලා තියෙනවා නම් ඒක මේ කාගත් ඇඟේ හේතු කරන්න කියට හරියන්නේ තමන් ඉල්ලගෙන දැන් මගේ භාෂාවෙන් කියනවනේ ඉල්ලගෙන කරන පරිප්පුවක් මේක. මේ අද ඇදගෙන නාන නෑමනක් මෙතන තියෙන්නේ. අපි අනුන්ට දොස් කිව්වට එහෙම නැත්නම් අරයා මට මෙහෙම කරා මේක මීට වැඩි විනාශ කර ගන්න තිබ්බා. മന്ത്രിතුමාගේ ලියුම තිබුණා නම් හරි. මට අතේ උදව් කරා නම් හරි කියලා අපි নানা ආකාර විදිහට එව්වට අපිට සිද්ධ වෙන හැම දෙයකටම එහෙම නැත්නම් ලෝකේ තියෙන හැම ධර්මතාවයකටම ඡන්ද මූලකා තබ්බේ ධම්මා. සියලුම දේට මුල් වෙලා තියෙන ඡන්දේ. ඒ නිසා අනු නෝපන් පාපක කුසල ධර්ම තමන්ගේ චිත්තසංතානය තුළ නොයිපද වීමට ගන්න වීරිය තමයි අපි ඉස්ලාම් වතාවට සාසනීය වීරිය කියන වචනේ අඳුරගන්නේ. එතකන් අපි කරන දේවල් තන්නේ ක්‍රම කීත හැකි අපායටමයි සංසාරයටමයි Tamanට අහිත පිණිසමයි කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා නෝපන්න කුසල් නොයිපද වීම පිණිස යම් කිසි කෙනෙක් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා නම් මට මේක කළ හැක්කක් කියලා හිතනවා නම් මේක සාසනෙන් අපිට ලැබිච්ච දායාදයක් වශයෙන් ගන්නවා නම් මේකත් මම්ම කරලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් බව දන්නවා නම් උන්ද කොහොමදත් නිවනේ තමයි නතර වෙන්නේ. එයා ආය අපවරවන්න බෑ. ඒ නිසා නෝපන්න කුසල් නොඉපද වීම පිණිස ගන්නා චන්දන් ජනේතික සඳහා කැමැත්තක් ඇති කරන්න ඕන. මගේ මේ චිත්තසංතානයේ විවිධාකාර ආගන්තුක උපක්ලේශ සහිතයි. නමුත් ඊගාවටන චිත්තක්ෂණය කොහොමද පිරිසිදුයි? කාටවත් එකට අලුතෙන් රින්සෝ දාන්න ඕනෙත් නැහැ, සන්ලයිට් දාලා හොදන්න ඕනෙත් නැහැ, වොෂින් මැෂින් එකට දාන්න ඕනෙත් නැහැ. ඊගාව චිත්තක්ෂණය පිරිසිදු. ඒක බුදුහාමරටයි දේවදත්තටයි මටයි එක විදිහට තියෙන්නේ. ඒ පිරිසිදු චිත්තක්ෂණයේ කෙලස ගන්න නැතුව මේ පෑදිදියට බොරදී එක් කරගන්න නැතුව මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුවෙන්ට කරන උත්සාහයට අපි කියනවා එලඹ සිටිනවායි කියලා. ඊගා චිත්තක්ෂණ අපි එලඹ සිටිනවා. ඒ චිත්තක්ෂණ කොහොමද පිරිසිදුයි? අන්න එකේ පිරිසිදුව පටන් ගන්න චිත්තක්ෂණයේ මගදී තණ්හාව නිසා හෝ අවිද්‍යාව නිසා හෝ කෙලස ගන්න නැතුව සංකර කර ගන්න නැතුව අවුල් පාස කර ගන්න නැතුව ගන්න උත්සාහ කරන එකට ප්‍රධාන වීර්යවල පළවෙනි එක වශයෙන් පේනවා. ඒකට කැමැත්තක් ඇති කරගන්න බැරි නම් ඒ මනුස්සයා හැම වෙලාවෙම හිතන්නේ මම කාලකන්ණියෙක්, මම පාපතරයෙක්, මම නිතරම පව් කරනවා. ඒක නිසා මට කවදාකවත් ආයේ පිරිසුදු චිත්තක්ෂණයක් දැක් ගන්න බෑයි කියලා කියනවනම් මගේ වචනේ කියන්නේ අපායට යන්න ඕනේ නැහැ දැනටමත් ඉන්නේ අපායේ තමයි. එයායි මේ මැරිලා අපායට ගිහලා යම රජුරෝ ලෝදි හැලියක දාන්න ඕනේ නැහැ. කොහොමදත් ඉන්නේ අපායේ. මිනිස්සෙක් නෙවෙයි, මනුස්ස ප්‍රේතෙක්. සුරබොටි සුරලොවිම්බට හොල්මනක් වෙන්න ඉඩ තියෙනවා. මනුස්ස ලීලාවක් නැහැ. මට මේ අකුසල් තියෙනවා තමයි. මේක මට ගෙවන්න පුළුවන් වෙයි. මේක අඩිය පාද ගන්න පුළුවන් වෙයි. ඊගා චිත්තක්ෂණයේ අකුසල් නොයිපදෙන්න මම උත්සාහයක් කිරීම නරක නෑ කියලා ඇත්තම කියනවා නම් අපේ අම්මලාට තාත්තලාට හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. එතකොට මේ වගේ ධර්මයක් තිබුණේ නෑ. අපේ සීයලාට මුත්තලාට කොහොමඩක්වත් හම්බුන්නේ නෑ. හැබැයි අවුරුදු 1000කට ඉස්සලා ලංකාවේ හිටපු මිනිස්සුන්ට මේක ඉදිනදා උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක්. මිනිස්සු ජීවත් උනේම මේකට. එදා ලංකාවේ ස්වර්ණමය යුගයේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් පෙන්නලා කියන්න බැරිලු මුන්නාංශය ආර්යයන් ආර්ය தත්තර පත්‍රලා නැහැ කියලා. ලංකාවේ ඉඳලා තියෙනවා මේ වීපැදුරක් වේලා ගන්න බැරි තරම් අහසෙන් යන තරම් රහතන් වහන්සේලා හිටියයි කියලා කියනවා. කිසිම සංඝයා වහන්සේ නමට ඇඟිල්ලක් දික් කළා කියන්න බැරිලු මුන්වහන්සේ දැන් විශේෂ භාගයට පත් වෙලා නැහැ කියලා. ඒ වගේම ඔය මෙතන පල්ලේ අම්බලමක් තියෙන. අන්න වගේ හැම අරණ්‍යයක්ම පල්ලෙහා තියෙනවා පාත්‍ර ශාලාව කියලා එකක්. ඒ පාත්‍ර ශාලාවට ගිහිල්ලා සංඝයා චිවුර පෙරවගෙන ගමට ගිහිල්ලා පින්නපාති කරගෙන ඇවිල්ලා කැමැති නම් එතනදීම වළඳලා එතන පල්ලෙන් දොලෙන් පාත්‍රය හොදාගෙන කුටියට යන්නේ හිස් පාත්‍රය අරගෙන. ඉතින් ඒ කාලේ තිබිලා තියෙනවා එක වෙලයි වන්දලා තියෙන එක පින්ඩපාතයයි. නමුත් අර උදේ පාන්දර බඩේ දැවිලා තියෙන හාමුදුරුවෝ කරන්නේ උදේම ඇවිල්ලා පාත්‍රය හොදාන ගමට ගිහලා රස්නේ කැඳ ටිකක් පින්ඩපාතේ කරනවලු. මොකද ඒ උණු කැඳ ටික හරීම සාන්ති කරයි මේ බඩේ දැවිල්ලට. ඒක වළඳලා දවල් වෙනකන් ඒ උණු කැඳ අපි කියමු දැන් පහමාට ගෙඩිය ගහනවා නම් ගෙවල් වල ඒ දාස ලුණු කැඳ තිබිලා තියෙනවා. දැන් ඉතින් එහෙම ගෙවල් වල කැඳත් නැහනේ. දැන් ගෙවල් වල දිහා බලනකොට කැඳ ටික බීලා දවල්ට පින්ඳ පාතේ කරනකම් ওই පාත්‍ර ශාලාව ඉඳලා භාවනා කරනවලු. හැම ගමකම තිබිලා තියෙන පාත්‍ර ශාලාවක් එක පාත්‍ර ශාලාවක්වත් ලංකාවේ තිබුණ නැතුළු මෙතන ඉඳගෙන රහස් වෙච්ච නැති මෙතන ඉඳගෙන කවුරක්වත් රහත් වෙලා නැහැ කියන බැරි පාත්‍ර ශාලා තිබිලා නැහැ. ඒ තරම් භාවනා කළා තියෙනවා. ඒ කාලේ මිනිස්සු ගාව තියෙන කුසල ඡන්දේ මිසක්ම UNP ඡන්ද ශ්‍රී ලංකා ඡන්ද මනාප නෙවෙයි. දැන් තියෙන්නේ ඒ ඡන්දේ. ඔක්කොටම හපන් ඒක. ඒක මේ එක සැරයක් ආපු එක දෙවෙනි සැරේ නෝක හිටපියා. හ්ම්. ඊගාව ඡන්දේට අර જાතියටම කනවා. දැන් සංඝයාත් යනවා ඡන්දේ ඉල්ලන්න. මරු. ඒකට ඉන්නේ මොන ඡන්දේද කියලා හිතා ගන්න පුළුවන්. කුසල ඡන්දේද කාම ඡන්දේද මොන ඡන්දෙද කියලා. ඒ නිසා අපි කවදද ඊගාවට එන චිත්තක්ෂණයේ කෙලසින් නොකෙලසි සංකර නොවි චිත්තක්ෂණය රැකගන්න කියන එක බලාපොරොත්තු තියන්න කියන බුදුහාමුදුරුවෝ මම ඡන්දයක් ඇති කරගන්න ඊට පස්සේ වෑයමක් කරන්න කියනවා. ඒක සඳහා ඡන්දං ජනේති වායමති. ඒ වෑයම එන්නේ මම මේක වෑයම් කළ යුතුයි කියලා සත්පුරුෂයෙකුට හිතෙන්නේ කුසල ඡන්දේ පහනොත් විතරයි. එහෙම නැතු ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් මුළු ජීවිතේම සල්ලි උපයන්න නටනවා නම්, ලාභ සත්කාර උපයන්න හදනවා නම්, එයාට මේ ඊගාව චිත්තක්ෂණයේ පාපෙන්තරව පවත්තන්න ඕන කියලා වෑයමක් කරන්නවත් හිතෙන්නේ මුළු ජීවිතේම මුර්ගයක් විදිහට ගත කරන්න වෙයි. කවදා හරි අපි හිතමු කාට හරි හරි ඇති මං හිටියා මං මුර්ගෙක් විදිහට හිටියා පෞල්කාරයෙක් විදිහට හිටියා අහවල් අහවල් චරිත රැඟපෑවා මට බැරිද මේ සාසනයේ එක චිත්තක්ෂණයක් නූපන් අකුසල් නොයිපත වීම පිට උත්සාහ ගන්න කියලා වෑයමක් කරනවා නම් ඒ කෙනා මම දැන මගේ ඉදිරිපත් කියන බැරිදී නිවන් දකින්නට වැඩි අමාරු වටිනා දෙයක් මම මේ කියන්නේ. කාට හරි නිකමට හරි හිතෙනවා නම් මට පුළුවන් මේ ශාසනික ප්‍රතිපත්තියේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ මීට වැඩිය පිරිසුදු වෙන්න පුළුවන්. මම මේකට වෑයම් කරන්න ඕනේ කියලා කාට හරි කුසල ඡන්දේ ඉක්මවලා ගිය වෑයමක් කරන්න හිතනවා නම් හොඳට පත්ක දෙilla වැන්දට කමන්නේ මොකද ඒක මේ බෞද්ධයන් තුළ එන හැඟීමක් නෙවෙයි. බෞද්ධෝ ඉන්නේ ඊගාටන මෛත්‍රී බුදුහමරෝ දැකලා සියලු දෙනාම එකම ධර්ම මණ්ඩල මණ්ඩපේදී පිරිත් බණ අහනකොට සාදු කියලා නිවන් දකි කියලා. මේ මම වෑයම් කරන්න ඕනේ කියන කතාවක් නෑ. ඒත් බෑයන් කරන්නේ දන් දීලා ඒ කුසලයෙන් භාවනාව ලැබෙයි කියලා. මේ ගතම් එකක් දීලා ෂේප් කරගන්න හදනවා භාවනාවත්. එවැනි බෞද්ධ රටක කාට හරි හිතෙනවනම් ඇත්ත මම අද ඉන්න තැන හොඳ නෑ. බුදුන් ඉන්නවනේ. ධර්මයේ තියෙනවනේ. සංඝයා ඉන්නවනේ. මට සීල රැකිය හැකිනේ. මේ නිසා මම වෑයමක් ගන්න ඕනේ කියලා. ඒකේනා පරෝපදේශ රහිතව කාගේවත් මෙහෙමකින් තොරව ඒ කුසල ඡන්දේ පහල කරනවා කියන එක නිවන් ලබනවට වැඩිය අසීමිත ආශ්චර්යවත් දෙයක්. ඒක පහළ වෙච්ච මිනිස්සෙක් අතර ඉන්න ලබන කුසලයක්. මම මේ දැන් ඇත්තමයි ළඟ තියෙන අඩුපාඩු මම හැදෙන්න ඕනේ. මන්ට ඒකට ඡන්දේ පහළලා තියෙනවා මම බෑයමක් ගන්නවා කියන කෙනෙක් එක්ක මම මුස්ලිම් උනත් ප්‍රශ්නයක් නෑ. කතෝලික උනත් ප්‍රශ්නයක් නෑ. මිනිවරු කොන ප්‍රශ්නයක් නැහැ. මොන කුණු හරපගේ රෝණ ප්‍රශ්නයක් නැහැ. වෑයමක් ගන්න මනුස්සයා දැක්කොත් බුදුහාමුදුරෝ මේ මනුස්සයාට සලකන සැලකිල්ල හිතා ගන්න බෑ. මොකද මේ මනුස්සයා අමාරු දෙයකට බලාපොරොත්තු රහතන් වහන්සේ කෙනෙකුට රැඩිය බුදුහාමුදුරෝ ඒ කෙනෙකුට අත දෙනවා. එයාට තමයි අත දෙන්න ඕනේ. මේ මනුස්සයා ඉන්නේ මහ බුදුමාකාර ලෝක දෙක. මම දැන් කෙලිසිලා ඉන්නේ. පාපක කුසල ධර්මයේ ඉන්නේ. මම සාසනේ තේරුම් ගන්නවා. බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සද්ධාවයි කුසල ඡන්දය ඇති කරන වෑයමක් ගන්න. මේ වෑයමක් කරන්න උත්සාහ කිරීම පවා <clears throat> මේ මනුස්සයාගේ ජීවිතේට සාසන දායාදයක් වෙනවා. අපිට මේ ටික දෙන්න පුළුවන් නම් අපේ දෙවෙනි પરම්පරාවට දරුවනේ මේ කුණුහarp පිටිපස්සේ යන්න එපා. මේ කාලා තියෙන පරිප්පු ඇති. මේ මඩ රාත්තල් ගන්න ඇති. දැන්වත් නූපන්න කුසල් නොයිපද වීම පිණිස තමයි manussකම රැක ගැනීමට කටයුතු කරපල්ලා මේ අනවශ්‍ය මේ විභූෂණ පාණ්ඩයන් නැතුව අනවශ්‍ය හොයාගන්න බැරි දේවල් මේ සුද්ධ දීපුල අනුකාලා පිටපස්සේ යන වෙනුවට මේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස කියලා කියන්නේ manussකම මතු කරගනි. හරිම අමාරුයි. හරිම අමාරු මොකද ඕගොල්ලන්ගේ වැරදි නිසා ඕගොල්ලන්ගේ දරුවෝ නොම ගෑනේ. හැම කෙනෙක්ම කවදාකවත් දරුවෙකුට උගන්වන්න යන්නේ මේ ජීවිතයේ තියෙන දක්ෂම දේ තමයි නූපදන කුසල නොවිපදීමට කටයුතු කිරීම කියන එක භාවනා කරන කෙනෙක්ගේ තුලවත් ඇති වෙලා තියෙනවද කියලා කියන්න බෑ මූණ දිහා බලලා. ඇති වුණා නම් වායමති විරියං ආරම්භති ඊට පස්සේ යා මේක සඳහා ක්‍රම සහ විදි හොයනවා. මොක කොහොමද මේක කරන්න කියලා. ඉතින් මං කැමති මේ අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති කියන මේ තැනදී මේ pāli පාඨය නතර කරලා අපි අද දවල් සාකච්ඡා කරපු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිදර්ශනයක් අරගෙන එහෙම නැත්නම් ඒ වාර්තා වෙච්ච එකක් අරගෙන පොඩි විග්‍රහයක් කරලා පෙන්නඳ ඒ ප්‍රශ්න ආපු කෙනාට මේ වීරීන්ද්‍රිය දක්වා යෑමට අතහිත දීමක් වශයෙන් නූපන්න කුසල් නොයිපදවීම පිහිට කරන උත්සාහය වෑයම වීර්ය කියලා කියන්නේ අපි මෙහෙම ප්‍රශ්න තුනක් අපි සාකච්ඡා කරලා අපි ගමු මෙන්න මෙහෙම පදනමක් තිබ්බා. ඒ ඇත්තෝ ඉදිරිපත් කරපු සමහර ඇත්තටම ඇත්තෝ ඇත්තටම අරස් ප්‍රශ්න වලට උත්තර දුන්නා කවුද කවුද කියලා අපි සභාවක් දානවා. සමහර අය දන්නෙත් නැහැ. කොහොම හරි ඒගොල්ලෝ දාන්නවා මගේ මූල කර්මස්ථානයේ එක්ක ආනපාන එක්ක සක්මන් කරනකොට වම දකුණ කියලා. ඉතින් ඒ විදිහට ඒ ආනපානෙ වඩනකොට හෝ එහෙම නැත්නම් සක්මන් කරනකොට හෝ ඒ මූල කර්මස්ථානේ පෙනෙද්දී බාහිර විවිධ දේවල් පේන්න පටන් ගන්නවා. විවිධ දැනීම්, විවිධ හැඟීම්, කහ පාට, නිල් පාට, තද වෙන, උණුසුම, කම්පන චංචල ගොඩක් දේවල් එනවා. මේ தত্ত্বය යටතේ දැන් මූල කර්මස්ථානේ මෙතන ඒකත් එක සතිය මූණට මූණ දාලා තියේදී බහුරූකෝලම් පෙන්වන්න පටන් ගන්නවා. සමහර ඒවා මනාප දේවල්, සමහර දේවල් අමනාප දේවල්, සමහර දේවල් හිතා ගන්න බෑ. සමහර දේවල් හිතා ගන්න පුළුවන්. අන්නේ වෙලාවේදී ඊගාව චිත්තක්ෂණයත් නූපන්න කුසල් නොයිපද වීමට නම් අපේ හිත තියෙන්න ඕනේ මූල කර්මස්ථාන. අපි මේ පෙන්නන මොන දෙයට හිත ගියත් නූපන්න කුසල් ඉපද වීමට ගන්නා වූ ප්‍රයත්නයක් කියලා සරුවචනාංශ කියනවා. ඒක තවදුරටත් විග්‍රහ කරනවා තමගේ මූල කර්මස්ථානයේදී තව තව දේවල් සත්‍ය ආලෝකයේ යටතේම පෙනෙද්දී මූල කර්මස්ථානයේ තබා ඒ පේන දේවල් ව්‍යංජන අනුව්‍යංජන පටන් බය හොයන්න ගියොත් අලගිය මුලගිය දේවල් හොයන්න ගියොත් ජාතකේ හොයන්න ගියොත් ඒ කරන හැම චිත්තක්ෂණයකදීම මූල කර්මස්ථානයේ බැහැර වෙනවා මූල කර්මස්ථානෙන් හිත මූල කර්මත අනදර කරා වෙනවා අරකට ගිය ගමන් විඥාන ස්රෝතේ කෙලෙස් සහිත වෙනවා. ඒ නිසා එතෙන්ට යන්න හදන එක තමයි මායя කරන උගුල. ඒ තමයි කෙලෙස් කියන්නේ. අපේ හිත නිතරම විචිත්‍රත්වයට යන්න හදනවා. අර බලබලා ඉන්න අරමුණ නීරස වෙනවා. ඊට වැඩි අර පිටින් දෙන දේවල් විචිත්‍රව සිත් ගන්නාසුළු වෙනවා. අන්නේ වෙලාදී යෝගාවචරය දන්නවනම් මම මේ විරීන්ද්‍රිය වඩන්න කටයුතු කරන කෙනෙක්. මම මේ නූපන්න කුසල් නොයිපද වීම කටයුතු කරන්න නම් සමාදන් වෙච්ච මූල කර්මස්ථානෙම පුළුවන් තරම් හිත තියාගෙන අර පේන දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒ ඔක්කොම තියේදී මූල කර්මස්ථාන දිගේ ඉදිරියට යන්න ධර්මයට කමඨාන සුද්ධ කරගත්තා නම් එහෙනම් අපේ ධර්ම සාකච්ඡාවේ ප්‍රෝජන සහිතයි. නැත්තම් එකෙන් අර්ථයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සරුවච්චන් ආන්තේ පෙන්නනවා සූත්‍ර රාශියක චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්ඛුේන්ද්‍රියං චක්ඛුේන්ද්‍රියේ සංවරං ආපජ්ජති අපි මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් සක්මන් භාවනාවේදී මේ වම දකුණ කියන එකේ හෝ යෙදී ගත කරනකොට ඇහැට දැකිය හැකි රූපයක් අරමුණු වෙනවා චක්කුණා රූපං දේශකොට හිතට ආලෝකයක් පෙන්වන්න වෙන්න පුළුවන්. නැත්නම් මැරිච්ච අත්තම ඇවිල්ලා කතා කරනවා වෙන්න පුළුවන්. ඒව නැත්නම් ජේතවනාරාමේ රුවන්වැලි සෑයේ පෙන්වන්න වෙන්න පුළුවන්. එතකොට මේ Taman යෙදිලා ඉන්නේ ආනපන සති භාවනයි පරියන්කේ. නැත්නම් සක්මනේ වම දකුණු වශයෙන්. එතකොට ඇහැට රූපයක් මනෝ රූපයක් වෙන්න පුළුවන්. සක්මනේදී නම් සමනලෙක් වෙන්න පුළුවන්. මලක් වෙන්න පුළුවන්. කුරුල්ලෙක් වෙන්න පුළුවන්. අසුචි පිටක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ චක්කුණා රූපන් දිස්ස ඇහැට රූපයක් දැකලා ඒ අරමුණෙහි නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගණ්ඩ ගියොත් ඒ නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගන්න හැම චිත්තක්ෂණයකම තමගේ මූල කර්මස්ථානේ පාවා දීමක් වෙනවා. මූල කර්මස්ථානෙන් හිත පනින්න ඕනේ මේකට යන්න. ඒ නිසා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති නිමිති ගන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජ යම් හේකි මේ පණිවිඩය ලැබෙන්නේ නැතුව අර පේන පේන දේ පිටිපස්සේ යන්න ගිහිල්ලා හිත අසංවර කරගත්තොත් උපදින්න ඉඩ තියෙන පාපක අකුසල ධර්ම නොඉපදවීම පිණිස පුළුවන් තරම් තමන්ගේ මූල කර්මස්ථානයේ ඒතන් සන්තන් ඒතන් පණීතන් කියලා එහෙම නැත්නම් අශෝකං විරජං කෙහෙමං කියලා අරමුණේ හිත පවත්වන්න ගන්න උත්සාහයට අපි කියනවා තාම නූපන් අකුසල ධර්ම නොඉපද වීම පිණිස ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්හා හිත දැඩි කර ගන්නවා මොන බහුරු කෝලම් පෙන්නවා මොන විදිහට අපිට නානාරුදු වේසමව මගැවුරුවත් මං මේ උපයාගත්ත මූල කර්මස්ථානේ පුළුවන් තරම් ඒ වෙලාවේ වාංගුවට තියාගන්නවා ඒක ക്ഷേම භූමියක් කරගන්න මම පුළුවන් තරම් ඒකේ සමාදන් වෙලා ඉන්නවා පිට ගිය ගමන් මූල කර්මත්තනේ පාව දෙනවා අර පිට දිගේකට පිටින් ආපු අරමුණට මනාපමනාප පාල වෙලා අලුතෙන් කර්ම රැස් වෙනවා කර්ම රැස් නොකිරීම පිණිස මේ ගන්න ප්‍රයත්නය බුදු කෙනෙක් අර කාට කියලා දෙන්න පුළුවන්ද කියලා හිතන්න ඒ කියලා දෙනකොට උනත් තාම භාවනා නොකරපු අමනේකට මේක කිව්වොත් මොකද වෙන්නේ Tamange අත්දැකීම් නැති කෙනෙකුට මෙහෙම කිව්වොත් ඒ මිනිස්සු මොනවක්ද තේරුම් ගන්නේ? කලෙ මොනින් නමල වතුරයක් කෙරුවා වගේ යම් කිසි කෙනෙකුට සැරයක් දැසම මේ පරිප්පුව කාලා අමාරු වැටිලා කමඨාන හරියට කියන්න පුළුවන් වුණොත් මම ආනපාන කරනකොට මට ආලෝකයක් පහළ වුණා. මට ආනපාන ඉන්නකොට කැක්කමක් පිපුරුමක් ආවා. ඒතකොට මම මොකද්ද බලන්න ඕන? ආනපානේ බලන්න ඕනද අර පිටින් එන බහුරු කෝලම් බලන්න ඕනද කියනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ න නිමිත්තක් ගායුයි නානු ව්‍යංජනක් ගායෝති. ඒ බාහිර දේවල් නිමිති කරන්න එපා. ව්‍යංජන අනු ව්‍යංජන බලන්න එපා. බැලුවොත් කාර් එකක් වින් ස්ක්‍රීන් එකේ බලන්නේ නැතුව සයිඩ් කණ්ණාඩියෙන් බලන්නේ එලවන්න හදුවා වගේ. වින් ස්ක්‍රීන් එකේ බලන්න ගියොත් නම් ඉස්සරහ තියෙන වාහනේ හරි පෙනේ. අපි මේ පැත්ත කැහැරලා බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අපි වාහනේ හප්ප ගන්නවා. මේක තමයි මුළු සංසාරේ අපේ තින් වෙලා තියෙන්නේ. එන එන හැම එකම බාර ගන්නවා. නමුත් අපේ ආරක්ෂකයා වතේ මුලින් අපි givisගත්ත මූල කර්මස්ථානට ආනදර කරනවා කියලා ලස්සන වචනයක් අපේ ලොකු සාංශය අපිට කියලා දීලා තියෙනවා. ආනදර කරන්න එපා. ඔය මොන જાති ඇවිල්ලා අපේ හිත අසත්‍යමත් කරන්න උත්සාහ කළත් නූපන්න කුසල් නොයිපද වීම පිණිස බොහෝම ගොඩ පෙරක දොරකන් දුන්නත් බොහෝම ස්තෝත්‍ර ගායනා කරත් මොන බහුරූකෝලම් පෙන්නුවත් අර මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක බුදුහාමර අපිට සාතික අන්න ඒක තමයි කමඨාන් සුද්ධ කරන කියන්නේ. ඒ තමයි මේ යෝගාවචර විශේෂ භාගයේ වශයෙන් මේ වීරියට ලෑස්ති වෙනවා. මෙතෙන්දී සුවිශේෂ ඥානකින් යන්න ඕනේ. මොකද මේ අරමුණේ කර්මතානේ හිත පවත්නකොට වෙන දේවල් නැවිත් කමඨානෙම හිත කාගවත් හිටින්නේ නැහැ. විවිධ පැති වලට අවධානය යොද ගන්න හදනවා. අන්නේ වෙලාවේදී යෝගාවචරය කලින්ම ලෑස්තිලා ගියේ නැත්තම් කල යුත්තේ මොකල යුත්තේ නොදන්නවනම් ඉතින් හුඟක් වෙලාට හිත යන්නේ කෙලස් බරතන්න තමයි. අපේ හිතට ඉඩ දුන්නොත් දුවන්නේම අධික කෙලස් තියෙන තැනට. ඒ තරම්ම අහිත අමනාපෙ මිස අපේ හිත හිටලා තියෙන. ඒක හරියට මේ බල්ලෙක් අසුචි ටිකක් දකපුවාම ලස්සන මහත් එක්ක ගෙගියත් අරුවට අරක කණ්ඩාසයි. මහත්යට ලැජ්ජයි. මහත්ය අදිනවා. ඇද්දන් මොකද බල්ලට ගිහිලා අර අසුචි ටික ඉඹලවත් ආවේ නැත්නම් ඉසේකක් කොමලු. ඛණ්ඩ නැති වුණත් පොඩ්ඩක් ඉඹලා හරි එන්න ඕනලු. ඒ බලු ගතිය. ඒිට හපන් මේ අසංවර හිත. දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාපන හිතං තිච්චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට දඬුවම් කරන්න ආසේ හතුරෙක් හතුරෙකුට දඬුවම් කරන්න ආසේ අසංවර හිත අදින්නෙම කෙලෙසට පිං පිං අරමුණයි කෙලෙස අරමුණයි දුන්නොත් බල්ලා අසුචේට අදින්න වගේ අපේ හිත අදින්නේ ඒක තමයි ඒක දකින්නකොට ඒක දැනගන්නකොට අපේ මේ යාළුවෝ මිත්‍රයෝ අපේ දැනුම කියන එක අපි කොයි තරම් අපි සරණක් දෙනවද අපිට අසරණ කරනවද කියලා බැලුවොත් මේ වීරේන්ද්‍රිය කියන එක තේරුම් ගන්න තෙක් මේ හිතට නිදහස් චින්තන කියලා ඉඩ දුන්නොත් දුවන්නේම කෙලෙසට. කාම ඡන්දෙටමයි. කවදාකවත් කුසල ඡන්දෙට නෙවෙයි. කවදාකවත් මේ සද්දින්ද්‍රිය විරින්ද්‍රියට නෙවෙයි. ඒ නිසා එතනදී අපිට මේ හම්බෙන අවස්ථාව මූල කර්මස්ථානේ ඕනනම් බලන්න පුළුවන්. මුත් ඒතියෙදි බහුරූ කෝලම් පානවා. ඒ වෙලාවේදී මේ මූල කර්මස්ථානයේ සිටීම තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නූපන්න කුසන් නොයපද වීම පිට කැමැත්තක් පාල කරගන්න. වෑයමක් කරනවා. විරියන් ආරබති උත්සාහයක් කරලා බලනවා. චිත්තම් පග්ගන්නාති උන්තර දැඩි කරගන්න ඔය කවුරු ඇවිල්ලා මොන බහුරු කෝලම් පෑවත් මම මගේ කර්මස්ථානේ මම මගේ ආරමුණ මම මගේ සතිය පාලා දෙන්නේ නැහැ කියනකොට එන ඕන්න පෞරුෂත්වයක් යුද්ධෙට ගිහිලා ලේ දකපු සෙබලා වගේ නිකන් අරුමයක් නම් එතන කලන්ත ඇදලා වැටෙනවා. නියම සෙබලට ලේ දැක්කට පස්සේ තමයි ආරකගේ උගුරු දණ්ඩ කනකම් ගහනවා. හතුරගේ මරණ කම්ම යනවා. ඒ වගේ අදාපි උදේ බණක් ඇහුවා. ඒකෙදී ඥානන්ද සාංශ කියනවා මේ යුද්ධෙට මෙහෙවපු මේ ඇත. යුද්ධෙට බහැපු ඇත දලෙමුත් ගහනවා කකුලෙමුත් ගහනවා හැම දෙයකින්ම ඉස්සරට සම්ඩු කරනවලු නමුත් හොඬේ අකුලගෙන තියාගෙන ඉන්නවලු. ඒ තාකල් ඇත් ගොව දන්නවලු මෝ තාම වැඩේට බැලලා නැහැ කියලා. තාම ජීවිත පරිත්‍යාගයෙන් නෙවෙයි යුද්ධේ කරන්නේ. මෝ නිකන් මල්ලෙන් ගහලා නිකන් ඉන්නවා. අතින් පයින් ගැහුවට නැහැ. කොයි වෙලාවක හරි එහෙද්දෙන් ඊතලයක් වැදුනා හෙල්ල පාරක් වැදුනකොට මේක ගන්නව හොඬේ ඉස්සරහට. එතකොට දන්නව ඇත් ගොවා වැඩ වෙන්න දැන් වැඩට වැස්සා. ඒකින්නේ ඒ රණ බෙර වදින්න ඕනේ යාට. ඔය වගේම උහිතල දෙක තුනක් වදින්න ඕනේ. හෙල්ල පාර වදිනකොට අර අකුලන්න දෙයක් නැහැ. අන්රිසර්වඩ් ගන්නව හොඬෙත් එළියට. එතකොටත් ගෝවදාන දැන් ඔන්න ඇතා වැඩ. ඒ වගේ අපේ ඇතුලේ තියෙන සියලු ශක්තිය, සියලු ඥාන, සියලු ක්‍රම, සියලු විදි එළියට එන්නේ අපි භාවනා කරනකොට වගේ බාධා එන්න ඕනේ. ඒව නැති වුණොත් අපි අර යොද බෙර ගැහුව නැති හොඬේ අකුලන්නේ ඇතා වගේ ඔය නිකන් මල්ලෙන් ගහලා යුද්ධ කරනවා. ඇත්තටම ආධුනික යෝගාවචරය එහෙම තමයි. අපි ටිකක් කීත හැකි සෙවලියෝ කියලා. කිසි විදියකට තමන්ගේ ක්‍රමසාවිදි යොදවන්නේ නැහැ. නමුත් දෙක තුන වදිනකොට හරියටම පිටිපස්සෙන්ලා කමඨාන සුද්ධ කරලා දුන්නොත් රණ බෙර වයනකොට ඊතල වදිනකොට හෙල්ල පාර වදිනකොට ඇතා මද කිපුණා වගේ යනවා යුද්ධ බිමට ආන්නේ වගේ දෙයක් අපේ ඇතුලේ සිද්ධ වෙනවා අන්න ඒකට මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණේ. උන්වහන්සේ ඈත ඉඳලා අපි හසුරවනවා. හසුරවන්නේ අප කෙරේ පැමිණෙන කෙලෙස් අනුව, අප කෙරේ තියෙන සතිය අනුව, අප කෙරේ තියෙන වීරිය අනුව අපිට දෙක තුන වදිනකොට කමඨාන සුද්ධ වෙනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ দমনය කළ හැකි පුරුෂයන් দমনය කිරීමේදී අස්සම සම කෙනෙක්. ඒක තේරෙනවා දැන් මෙතන බුදුහාමුදුර කියන දේ දැන් සිද්ධ වෙනවා. ධර්මයේ සිද්ධ වෙනවා. මේ භාවනා කරනකොට මූල කර්මස්ථානේ තියෙනවා. අරෙන් එකෙක් ඇවිල්ලා ඉකිබිඟි පානවා. මෙහෙන් එක්කෙනෙක් ඇවිල්ලා කෝලිත්තම් කරනවා. নানা ප්‍රකාර දේවල් එනකොට අපේ හිත gedara ගෑණි ඉඳ ඇති හොර ගෑණි දිහා බලනවා වගේ අරකටමනේ අදින් කිසියම් වෙලාවක යෝගාචර මේක වාර්තා කරන්නේවත් නැහැ. මේක කියන්න යන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ මේක කිව යුත්තක් කියලා. එයා හිතනවා මගේ හිත නොසන්ඩාලයි. කිසිම චාරයක් නැහැ කියලා. දැන් මේක කියන්න ඕනේ අපි. ඒක හෙලි කරන්න ඕනේ. ඒක තමයි කමඩන් සුද්ධ කරනවා කියන්නේ. ඒක දැයිමට මූල කර්මත්තානේ වින්දදී ආනාපාන වින්දදී සද්දත් ඇයෙනවා. ඒක නැත්නම් ආලෝකත් පේනවා. නැත්නම් තද වෙනවා. කම්පන චංචල. ඒක සමහරව හරි විචිත්‍රයි. සමහරව හරි සිත් පැහැර ගන්න සුළුයි. මෙතෙදිවා මූල කර්මස්ථානේ බලන්නද? එතන මේ ප්‍රකට ප්‍රසිද්ධ අරමුණු දිහා බලන්නද කියලා මේ ප්‍රශ්නේ අහන එක විලිලැජ්ජාවක්වත් එහෙම නැත්නම් මේ සදාචාරය නැතිකමක්වත් නෙවෙයි. එතෙන්ද මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ විරේන්ද්‍රයට යන්න ලැස්තිච්ච යෝගාවචරය තමයි. ඔය gedara බුදියාගෙන ඉන්න ගමන් ක්‍රයට කාලා බුදින මිනිසුන්ට ওই ප්‍රශ්නේ අහන්නත් බෑ ඇහුවට තේරෙන්නේ නැහැ. හරියට ප්‍රශ්නේ අහනකොට හිතන්න සාසනයක් තිබුණා හිට උත්තරේ ලැබුණා නම් මේ මනුස්සයා භාවනා දියුණු වෙන්නේ භාවනා කළා නෙමෙයි කමටහන් සුද්ධ කරලා. භාවනා දියුණු වෙන්නේ සාකච්ඡා වෙලාවේ. අර ඔක්කොම එකලස් වෙලා ඇවිල්ලා තියෙනවා හරි. මට ඕන දැන් තේරුණා කියලා ඊගාදාසියා ඉන්නේ ආයසරය භාවනා කරලා මෙතෙන්ද ගිහිල්ලා ඒ තියෙන දක්ෂතාවය ඒ ඒ යුද උපක්‍රමේ පාවිච්චි කරනකම් පුදුමාකාර ආසාවක් වෙන. ඒකට අර කරදර නෙමෙයි දැන් මේක. මේක පරිේශණයේ සඳහා අමුද්‍රව්‍ය ටිකක් වෙනවා. අනේ මට සද්දයක් આવොත් මම දැන් මොකද කරන්නේ? අනේ ආලෝකයක් આવොත් මම දැන් මොකද කරන්නේ? අනේ වේදනාවක් આવොත් මොකද කරන්නේ කියලා ලෑස්ති වෙලා යන්න කවදාකවත් වේදනාව වේදනාවක් වෙන්නේ නැහැ. කවදාකවත් ආලෝකයේ අපේ බාධා කරන දෙයක් වෙන්නේ මොකද යා එල්ලයක් තියෙනවනේ දැන්. දැන් දන්න මං යන්නේ මේක බලාපොරොත්තුව වෙන්නේ නැහැ. ඒ බුරුම් පඬිස්සවාංශ කියනවා අපි සංක්‍රමණ රෝග තියෙන, බෝ වෙන රෝග තියෙන තැනකට යනකොට එන්නතක් අරගෙන ගියොත් අපිට බය වෙන්න දෙන්නේ නැහැ. අපි දන්නවා ප්‍රතිදේය තියෙනවයි කියලා. ප්‍රතිදේ තියෙනවා සනීප ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් එයා යන්නේ අනික් මිනිස්සු කියනවා යන්න එපා යන්න එපා. ඔතන මේ බෝවෙන් ලෙඩක් තියෙනවා මේ නෑ නෑ ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට තිබුණාට මට නෑ. මොකද මගේ හිතේ මගේ එන්නත නිසා මම ළඟ ප්‍රතිදේහ තියෙනවා. ඒ ප්‍රතිදේහ තියෙන නිසා විස බීජ එනකොට ඇතුලේ ඒවට රසායන හැදිලා ඉවරයි. අන්නේ වගේ මේ යෝගාවචරයා මේ පිරිසුදු කරගත්ත චිත්තක්ෂණය අරමුණේ පිහිටලා තියෙන මේ චිත්තක්ෂණේ ඊ ගාවට පෙන්වන මේ බහුරුකෝල නිසා පාවනොදී එහෙම නැත්නම් දෙකට දෙතෑවර නොවි සැක පහල නොකර නෑ මම මෙතෙන්දි කරන්න ඕනේ මෙච්චරයි කියලා තේරුම් ගන්න එකට බුදුහාමුදුරු කියනවා මටවත් ඇවිල්ලා උතෙන්ට උදව් කරන්න බෑ. ඒක උඹ කලින් කරපු අත්තරද්දෙන් කමඨාන් සුද්ධ වීම නිසාද යන්නෙම මෙතෙන්ට આવොත් මම මෙන්න මේ විදිහට මේ චිත්තක්ෂණේ බේර ගන්නවා කියලා නෝපන්න කුසල් නොයිපද වීම පිණිස මෙයා දිගටම මූල කර්මස්ථානයේ හැරමිටියක් වශයෙන් මූල කර්මස්ථානේ වාංගුවට තියාගෙන මේ මොනව ආවත් ඒකේ එල්ලලා බේර ගන්න. මේක සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කාලක්. හතරෙන් එකක්. ඊට පස්සේ පෙනවා uppannāna papakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārabati චිත්තම් පග්ගන්නාති පදහාති. එතකොට යාට තේරෙනවා දැන් එනේන කෙලෙස් අයින් කරමින් මූල කර්මස්ථානයේ මට ඉන්න පුළුවන්. දැන් මට කමටහන සුද්ධ වුණා. එහෙම නැත්නම් මට මේ වගේ අපහසුතාවයටපත් වුණොත් මට අනිදාස මේ මතකෙ එයි. නමුත් බලවුවොත් එහෙම දැනට මේ නිතර නිතර බලන මූල කර්මස්ථානයේ විශ්ේ කම්මැලිකම පහළ වෙලා තියෙනවා මට. එපා වීම පහළ වෙලා තියෙනවා මට. නිදිමත පහළ වෙලා තියෙනවා මට. සැක පහළ වෙලා තියෙනවා මට. අනිශ්චිතතාවය පහළ වෙලා තියෙනවා මට කියලා අර නිතර උදව්වට ගන්න නැතර අඩේට ගන්න මේ මූල කර්මස්ථානයේ විශේෂෙහි අමනාපේ පහළ වෙන්න ඉඩ තියෙන. පහළ වෙනවා. ඒ මොකද එකම දේ නැවත නැවත බල බල ඉන්නකොට අල්ලපු ගෙදර ගෑණි ලස්සන උනත් නැති උනත් ගෙදර ගෑණි එපා වෙන එක වෙනවා. ඒක ඉතින් බැඳපු කට්ටිය දන්න. ඒ කාන්තාවෝ නම් ඒකට කැමති නෑ හැබැයි. ඒත් ඒක වෙන දිසා තමයි අද කාලේ ගත්තොත් එimhe දික් කතාද රෙජිස්ටර් කරනවට වැඩිය දික් කතාද රෙජිස්ටර් වෙනවා මේ කාලේ. දවසකට කතාද ලියාපදිංචි වලට වැඩිය දික් කතාද නඩු ඊට වැඩි ගාණක් ඇපීල් කරනවා. මොකද දැන් අර ඉස්තර තියෙන ප්‍රේමේ නැහැ. එපා වෙන ගතිය තියෙනවා. මෙන්න මේක කාටද අහුවෙන්නේ කියලා බලන්න. මම මේ ඉදිරියෙන් තියාගත්ත මූල කර්මත්තා. නැත්නම් මේ වාම දකුණ. එහෙම නැත්නම් මේ ආනපාන. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම දිහා බලා ඉන්නකොට අර වේග සද්දාවත් වේදනාවත් හිතවිලි ආවත් මම මේක එල්ලෙන්න හැරමිටියක් කරගන්න. අත්තලක් කරගන්න. එහෙම යනකොට හිමීට මේ හීන් නූලෙන් මේ අරමුණ එපා වෙන ගතියක් එනවා. හරි පාළු ගතියක් එනවා. හරි නීරස ගතියක් එනවා. හරි කම්මැලි ගතියක් එනවා. හරි ඒකාකාරී ගතියක් එනවා. ඉතින් යෝගාවචරය හිතනවා මේ මේ වැස්ස පායන්න වහින්දෙන් නිසා තමයි මේක උනේ. එහෙම නැත්නම් මම මේ බඩගින්නක් තියෙන නිසා තමයි මට මේක උනේ. එතන මේ සතිය නැතු නිසා තමයි මේක වෙන්නේ. එතන මට සමාධිය නැති නිසා. එහෙනම් මගේ සීලෙ මොනාරි දෝෂයක් නිසා කියලා මේ මොනවා හරි කරුණු හොයනවා. එයා කවදාකවත් හිතන්නේ නැහැ මෙච්චර සාදරයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් තන වඩා ගන්න මූල කර්මස්ථානේ Tamanne මෙපා වෙයි කියලා. ඉතින් එයා ඒක හරියටම දැන හෝ නොදැන හෝ උපදෙස් ලැබිලා හෝ නැතුව හෝ වාර්තාගත කරන්න පුළුවන් නම් එක දිගට බලාන ඉන්නකොට ඉන්නකොට මට මේ මූල කර්මස්ථානය පිළිබඳ ප්‍රේමී රාගය ආශාව මන අපේ අඩු වෙනවා ඒ නිසා හිත නිතරම නිකන් පිටපණින්න බලන්න මෙන්න මේක අල්ලාගත්තත් අල්ලගන්නවා කියන එක හරි අමාරුයි. අල්ලගත්තත් ඒක මේ පෞරුෂත්වයක් ඇතුව ඒක වාර්තා කරන්න අපේ හිත දෙන්නේ අපි ඒ තරම්ම මේ මමයා කියන එකට හඳුන් කුරු අල්ලලා පූජාපත්ත පාවත ඉන්නේ. ඒ නිසා මේ මූල කර්මස්ථානෙම තිබුණත් ඒක පිළිබඳව නුරුස්නා ගතියක් ඒකාකාරී ගතියක් පහළනවා කියලා දැනටමත් හිතේ ඇතුල් වෙලා තියෙනවා කෙලස් ටිකක්. එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානෙම තියෙනවා අන්න ඒක ප්‍රහාණය කිරීම පිණිස ඡන්දයක් ඇති කරගන්න පුළුවන් නම් මේ මූල කර්මස්ථානේ වුණත් තුඟක් වෙලා ඇසුරු කරනකොට ඒකට මේ විදිහේ අමනාපයක් පහළ වෙන එක මගේ දෝෂයක් නෙමෙයි කෙලේශයක් නෙමෙයි මේක බුදුහාමුදුරෝ දැනගෙන කරපු වැඩක් මේක මේක අගේ කරන්න ඕන නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා අරමුණෙන් අරමුණට හිත පැන පැන යනකොට එනේන අරමුණ රසයි එකම අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට අරමුණ කෙරෙහි රාගය වෙනුවට විරාගය පහළ වෙනවා. රාගිනේ තණ්හාවනේ සංසාරයට තියෙන එකම බැඳීම. දැන් බැඳීම තියෙන මූල කර්මත්තානේ. හැබැයි ඒක රාගෙන් නෙමෙයි බැඳෙන්නේ දැන්. එන්නේ එන්නේ එන්නේ එක විරාගයටපත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට අනුග්‍රහකරනද නැත්නම් මේකට සප්පාය කරනු සලසලා දෙන්න නම් විරාගෝ තෙට්ඨෝ ධම්මාණං කියන ශ්‍රීමුක පාඨයේ තේරුම් ගන්න. මේ රාගය අයින් කිරීමට කරන ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵලයක් තමයි මූල කර්මස්ථානයත් එන්නේ එන්න එපා වෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන රාගයක් දුරු වෙනවා. ඒකේ තියෙන විවරණ ගතිය, විචිත්‍ර ගතිය විවරණ වෙන්න පටන් විරංජනීය කියලා කියන එකට. රාගේ නැති වෙනවා. මේක භාවනාවේ දියුණුවක්. ඒ නිසා මේ සතිය උත්කෘෂ්ඨයක්. මේක විශේෂ වීර්යයේ විශේෂ ඉන්ද්‍රියක්. නිසා මේ නීරස වෙන බව වාර්තා කරන්න ඕනේ මං. මූල කර්මස්තන එපා වෙනවා කියලා වාර්තා කරන්න පුළුවන් තරමට මේ යෝගාවචරයට ඡන්දයක් ඇති වෙනවා නම් වෑයමක් අරගන්නවා නම් වීරියක් ආරම්භ කරනවා නම් කමඨාන අහගෙන ඉන්න එකට හොඳට තේරෙනවා. දැන් මෙයා මේ කතා කරන්නේ නූපන්න කුසල් නැතිවීමට නෙවෙයි. දැනටමත් හිතේ ඇති වෙලා තියෙන අකුසලයක් අඳුනගන්න. මා පුදුමාකාර නිර්ණායකයක් මේක නැත්තම් රෝග නිర్ణයක් මේක. මේක කාම ලෝකේ ඉන්න මනුස්සයාට මේක කවදාකවත් එල්ල වෙන්නේවත් නැහැ. යා බලන්න නිතරම රාගයේ වැඩි වැඩියෙන් දෙන වැඩි වැඩියෙන් ගොජ දාන දේවල් දිගේ යන්න. දැන් බුදුරජාණන්සේගේ ක්‍රමේ හරි නිසා හැමදේම අයින් කිරීමට බහුරූකෝලං අයින් කිරීමට සමාදන් වෙච්ච මූල කර්මස්ථානියත් එnde ende ende ende නැද්දකින් නොපතන් නොදෝමකින් කියන ගාතියට එහෙම නැත්නම් මනාපයක් නැතිපත් තත්ත්වෙට නීරස වෙන තත්ත්වයටපත් වෙනකොට මේක මගේ දෝෂයක් නෙමෙයි මේක භාවනාව කියලා තේරුම් ගන්න නම් එයා මේ සතර සම්‍යක්පදන් වීරියේ දැනටමත් චිත්තසංතානයේ පහළ වෙලා තියෙන පාපක අකුසල ධර්ම තේරුම් ගන්න එක හරිම අමාරු. ඒක නැතිකරන්න තියෙන ප්‍රධාන උපකරණේ ධර්ම සාකච්ඡාව විතරයි. ධර්ම සාකච්ඡාවේදී ඇති වෙන දේ ඒ විදිහට කියන්නේ. කියනකොට අහගෙන ඉන්න එකන තේරෙනවා හරි දැන් ඔන්න බබික් හම්බෙන්න හදන්නේ ඒකයි දොළ දුක් පහල වෙලා තියෙන්නේ කියලා. දොළ දුක් පහල වෙනකොට නිකන් ඔය වෙනදා වගේ බත් කන්න බෑ කියලා අපේ අම්මා කියලා තියෙනවා. ඇඹුල් ඉල්ලනවා. নানা ප්‍රකාර ලෙඩ රෝග ඒකට දැනගන්න ඕනේ මේ හැංගි හැංගි වෙස් බැන්දර දැන් එළිය නටන්න වෙලා තියෙන්නේ කියලා. ওই ටික වෙනවා භාවනා කරනකොට. ගැප් ගන්න. ගැප් ගත්තට පස්සේ වෙනද වගේ සෙල්ලක්කාරකම් කරන්න බෑ. මූල කර්මත්තනේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒකේ නීරස පැත්ත තේරෙන්න පටන් ගන්නවා. මේක වාර්තා කරපු මිනිස්සෙක් මම මේ අවුරුදු 30 ඇතුළත කවදාකවත් මම දැකලා නැහැ. ඒක වසංගනයක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ කෙලස් වලට උදව් කරනවා. මායයට උදව් කරනවා. මේ දිගට බලාගෙන ඉන්නකොට බලාගෙන මේ උදව්වට ගත්ත වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ විශේෂම තමනාපයක් පහළුණයි කියලා අපි පෑනේ තින්තත් නැති වෙන වෙලාවයි. දිවත් ඇද වෙනවා. කියවෙන්නෙත් නැහැ. ලිව්වට කාබන් කොලේ හරි නැති වෙලා මොකක් හරි ලැප්සෙට් එකක් ගන්නවා. වර්තාවට එන්නේ නැහැ. ඉතින් මේක සමත යෝගාවචරයට කවදාකවත් එන්නේ නැහැ. තිල් ලගින මිනිහට කවදාකවත් එන්නේ නැහැ. දානදී කවදාකවත් එන්නේ විපස්සනාදී විතරක් එන එකක්. මේක ස්වභාවයේ එක්කෙනෙක් දැනගෙන වාර්තා කරොත් මුළු සභාවට මේක ඉන්ජෙක්ෂන් එකක් වෙනවා. මුළු සභාවට මේක ඒත් හැබැයි ලුණු මිරිස් කන මොල කඳුලක් තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න. ඔයම නැතුව කොච්චර වැක්කිරුවත් තේරෙන්නේ නැහැ. මේ බලහන් ඉන්නකොට ඇතුළෙන් පටන් අර ගන්නවා මූල කර්මත්තාන විරුද්ධ භාවයක්. මෙන්න මේක අල්ලගත්තා නම් එයාට තේරෙනවා බාහිරේ කියලා සතුරෙක් අපිට නැහැ. මේ ගේ ඇතුළෙමයි උඹහ තියෙන්නේ උඹහ ඇතුළෙමයි ණයයි. මේක දැකලා හෙලි කෙරුවා කියන්නේම ඒ විශාල මේ ආත්ම ගවේෂණේ යටිහිත පිළිබඳ අවබෝධයේ විශාල සොයා ගැනීමක් ඒක බුදුහාමරණ කරන්න බෑ තමන්න තමයි කරන්න පුළුවන්. මේ දෙක දන්න කෙනාට නූපන්න කුසල් නොයිපදවීම පිළිබඳ ශිල්පේ දන්න කෙනා උපන්න කුසල් දුරුවන් කිරීම දන්න කෙනාට පමණයි නූපන් කුසල් කිරීම පිළිබඳ සුදුසුකම ලැබෙන්නේ. ඔයි මේ භාවනාවකින්තරෝ බෝධි පූජා තියෙන මිනිසුන්ට නෙමෙයි කුසල් සිද්ධ වෙන්නේ. භාවනාවකින්තරෝ මේ කෑකොත් සංගහගෙන මේ පූජා කරන කට්ටිය නෙමෙයි කුසල් සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම උපන්න කුසල් සහ නූපන්න කුසල් පිළිබඳව හැඟීමක් ඇති කෙනාට එයාට කුසලයට දොර ඉබේම ඇරෙනවා. ඒකට කියන්නේ සබ්බ පාපස්සා කරනන් දන්නවනම් කුසලස්ස උපසම්පදා. සබ්බ පාපස්සා කරනන් නොදැන කුසලස්ස උපසම්පදා කියන්නේ කියලා තමයි ලංකාව වගේ රටවල් වලට අවුරුදු 1500ක්ම සෝදපාලුවට ලක් වුණේ. අපි මේ අලුත් කුසල් ක්‍රමයක් පටන් ගන්න තියෙනවා. මේක තන්නේ ක්‍රම හයක්. මේක තේරවාදයට අයිති ගන්න නෙවෙයි. තේරවාදයේ තියෙන උපන්න අකුසල් නැති කරවීමේ මූලික ප්‍රයත්න දෙක ඊට යට තියෙනවා ඊට පස්සේ එතකොට නෝපන් කුසල් ඉපදවීමේ හැකියාව. ඒක විශාල ජයග්‍රහණයක්. නෝපන් කුසල් නොයිපදවීම උපදවීම කියන එකට කියත හැකි නිකන් ඉන්නයි කියන්නේ. පිසුදු කරගත්ත හිතින් මොකක්වත් නොකර හිටපන්. එන්න එන්න කුසල් වැඩේ. මොනවා කරත් අකුසල්. එතෙන්ට යනකොට තේරෙනවා අපි මොනවා කෙරුවත් කරන්නේ රාගේ. මොනවා කෙරුවත් කරන්නේ මාන්නේ. මොනවා කෙරුවත් කරන්නේ තන්න මේ මමයාගේ. මේ දැනගෙන මේ නූපන්න කුසල් නොයිපද වීමත් උපන්න කුසල් දුරුවන් කිරීම පිළිබඳවත් කටයුතු කළ දැන් ඒක ඒ මට්ටමට හිත යම් ප්‍රමාණයක් පිරිසුදු කරගත්ත කෙනා මේ ඇති කරගත්ත එකලස හොල්ලන්නේ නැතුව මොනම දෙයක්වත් අනාගත සැලසුමුත් නැතුව අතීත පශ්චාත්තාපත් නැතුව ආර්යගේ සුබ සිද්ධියක් නැතුව මොනවත් නැතුව ඒක සමාදන් වෙලා ඉන්නවා නම් ඒ චිත්ත වීදිය දිගටම ගලන්නේ සමනලයට අතුනමුනා වගේ කුසලීම තමයි. ඒක මේ මේ බෞද්ධයාට හෝ මේ කරන මේ පිංකම් කටයුතු කරන අයට තේරුම් කරලා දෙන්න ගියොත් තේරුම් කරන දෙන්න කෙනාටත් දොස් කියනවා. මේ පිනක්වත් කරගන්න දෙන්නේ අපට මේ පින් කිරීමකට විරුද්ධව කතා කරනවා කියලා. ඕගොල්ලෝ පින් කරාට වෙන කෙනෙක්ගේ පින් කැටපිරෙන්නේ. ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයක් මෙතන වැඩ කරන්නේ. ඒකට නෙමෙයි බුදුහාමුදුර ලෝකේ පහන්න මේ කාටවත් පින් කැට පුරවන්න නෙමෙයි. බුදුහාමුදුර ලෝකෙට පහළුනේ මේ නෝපන්න කුසල් උපන්න අකුසල් දෙක තේරුම් ගත්ත කෙනා. එයාගේ චිත්ත સંතානේ එනවා தත්වයක්. නෝපන් කුසල් ඉපදීමේ හැකියාව. ඒක මහා පුදුම පිවිතුරු දෙයක්. එහෙම නැත්නම් සුදු අඳුන් කැලක් වගේ. ඒකට ගියාට පස්සේ තේන මේ ඇති කරගත්ත මේ චිත්ත ප්‍රවෘත්තිය, මේ පිරිසුදුකම සංකර කරගන්න නැතුව ඉන්න පරියන්කේ තව එක චිත්තක්ෂණයක් හිටපන්. ඉන්න සක්මනේ තව පොඩ්ඩක් ඉස්සරහට බලලා යන්න බෑ. ඒලා හිතන අනේ මේ දන්න දේ අම්මට කියලා දෙන්න ඕනේ. තාත්තට කියලා දෙන්න ඕනේ. පොතක ලියා ගන්න ඕනේ. নানা ප්‍රකාර බහුරූකෝලං ඔලුවට එනවා. අර පිරිසිදු වෙච්ච හිතට බුදුරජාණන් වහන්සේටත් ඇවිල්ලා මායя ලනු දීලා තියෙනවානේ. දැන්සේ විවේකීව ඉන්නකොට කල්පනා වුණාලු. ඉතින් කල්පනා වුණා කියන්නේ වැඩේ අහුවෙලා. අනේ මේ ලෝකයේ රජ්ජුරුවෝ මේ පුංචි දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැතුව ඉන්නවා නම් අනේ අර මිනිස්සු හම්බ කරවද්දී කාලා බුදිය ගන්නවත් පුළුවන් මේ රජ්ජුරුවෝ කරන්නේ අර දුප්පතුන්ගේ බදු අරගෙන ඒක වෛශ්‍යාවන් වෙරේ යොදවනවා මත්පැන් විසේ යොදවනවා යුද උපක්‍රමයට යොදවනවා අර මිනිහට කණ්ඩත් නැහැ රජ්ජුරුවෝ මේක සුකෝපභෝගී වෙන චි හරිම අසාධාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ විතර්කයක් පාරනවා පහළ වෙනකොටම පිටිපස්සෙන්ලා කියනවලු ඕක තමයි මං කිව්වේ ගිහි ගියත් හරින්න නැතුව හිටියනම් ෂෝක් එකට කිඹුල්වත්පුරේ රජකම කරන්න තිබ්බනේ දැන් උනත් ප්‍රමාණයි ගියොත් මාත් එන්නම් උදව් කරන්න කියලා බලනකොට මාර මාසින බුදුහාමුදුරන්වත් එහෙම හිතෙනවා අපි ගැන නිකන් නරපණවන්න කුමන කතාවද හිත පිරිසුදු කරපෝ ගමන් විවිධාකාර සැලසුම් ගෙන්න පටන් ගන්නවා අන්නේ සැලසුම් එන වෙලාවේදී කිසියකටත් අහු නොවි ඒ විචිකරණත් එපා බලාගෙන ඉන්න පුළුවන්. යාට තේරෙනවා කොච්චර අමාරුද කියලා. මේ නූපන් අකුසල් උපන් නූපන් කුසල් ඉපදවීම සඳහා ගන්න ප්‍රයත්නය කියලා කියන්නේ එතෙන්ද එන මේ හැකියාවල් ඒ එන සියලුම යෝජනා ක්‍රම දැනගෙන මසීරම ලාභයට සත්කාරයට සම්මාන සීලෝකයට අදින දේවල් මේ එන හැම එකක්ම තණ්හා මාන දිට්ඨිය වලට අහු වෙන දෙයක්. ඒ බව දැනගෙන විරුද්ධ වෙන්නත් එපා. කරවන ඉන්න පුළුවන්. කරවන ඉන්න පුළුවන් තමයි තියෙනවා මේ හැකියාව, මේ තියෙන මේකට මේකට කියන ප්‍රභවය කියලා. එහෙම නැත්නම් අපිට තියෙන යමක් කිරීමේ හැකියාව තියාගෙන හිටියට පිළුණු වෙන්නේ නැහැ. ඕවා නාට කියා පාන්න දඟලන්නෙම මම ආයේ නිසා. දඟලන්නෙම තණ්හා මේ මාන්නේ නිසා. දඟලන්නේම තණ්හාව නිසා නිසා ඒක තියාගෙන කරබන ඉන්න එක අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. තේරවාදයේ විතරක් උගන්වනවා සියලුම හැකියාවල් උපේලා වසංගාගෙන ජීවත් වෙනවා කියලා. සියලු හැකියාවල් උපයන්න මේ භික්ෂුවක් වෙච්චාම යෝගාවචරයක් වෙච්චාම අහවල් දේ ඉගෙන ගන්න එපයි කියලා එකක් නෑ. ඔක්කොම ඉගෙන ගන්න. හැබැයි නොදන්න කෙනෙක් වගේ, මෝඩයෙක් වගේ, කන් ඇහින්නේ නැති මිනිහෙක් වගේ බීරෙක් වාගේ පොට්ටෙක් වගේ හිටපන්. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. මේ සෙනඟ මැදට පැනලා කෑකොස්සන් ගහන වැඩ පෙන්නන්න හදන්නේ අකුසල්මයි. ඒ නිසා එවැනි වෙලාවක මොනව කරන්න ගියත් මේක අනා ගන්න. ඒ නිසා අවස්ථාව වෙනකන් යෝජනා වෙනකන් ආරාධනා වෙනකන් කරමන ඉන්න පුළුවන් මිනිස්සයා අපිට සත්පුරුෂයයි කිය හැකි ආර්ය පුද්ගලයයි කියලා කියත හැකි ඒ මිනිස්සු තමයි මේ ලෝකේ තියෙන මේ ඔක්කොම තටකපට වංචනික ලෝකේ රත් වීම දූෂණය ඔක්කොම නතර කරන තරම් වටිනා කම්පන වේගයක් නිකුත් කරන්නේ යාගේ ශරීරයෙන් විතරයි. අනිත් ඔක්කොම කරන්නේ මේක අවුල් කරනවා, ලෝකේ රත් කරනවා, දූෂණය කරනවා, සූරකණ්ඩ හදනවා, ලෝකේ දූෂණය කරනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගැන තරහකුත් නැහැ. Tamanට හැම දෙයකටම හැකියාව තියෙනවා. ಗುಣ වසංගාගෙන ජීවත් වෙනවා. ඒක ලාංකිකය ගාව ඇත්තෙම නැහෙනේ. නැති ಗುಣ පෙන්වන්න හදන උඩ පනින ලෝකුගිය කාද ජීවත් වෙනවා. හැම කිනාම අරුගේ උගුර කාගෙන හරි කමන්නේ උගුරු දන්න කාලා හරි කමන්නේ තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන්නේ මේ මනුස්සයා දන්නේ නැහැ මේ නූපන් කුසල් නොයිපද වීම පිණිස මේ චිත්ත ප්‍රවෘත්ති පිසිදු තියාගෙන ජීවත් වෙනවා කියන එක ඒකට දෙයියොත් වදිනවලු බ්‍රහ්මයොත් වදිනවලු නමෝ තේ පුරුෂා ජඤ්ඤ නමෝ තේ පුරුෂුත්තම යසතේ නාපි ජානාමි යම්පිනිසාය ජහති. එතකොට ඔය බණ භාවනා කරගෙන ඉන්නවා. කාලසටහන කරගෙන ඉන්නවා. හැබැයි මේ මනසේ දැන් අරමුණ බේන්නෙත් නැහැ. සතියක් තියෙනවා. අරමුණත් ඒත් අතාරින්නේ නැහැ. මොනම දෙයක් කරන්න යන්නෙත් නැහැ. ඒ සාමාන්‍ය කෙනෙකුට නම් කියන මේ සියලු හැකියාවල් තියෙනවා නම් එළියට පැනලා කෑ ගහලා අඬහැර පාලා වහදිපත් දොරල යුද්ධ කරන්න කියනවනේ. දැන් මේ මනසේ බලන මේ සියලුම හැකියාවන් තියානේ තව චිත්තක්ෂණයක් ඒකට දෙයියෝ වඳිනවලු මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා දන්නේ නැහැ එයා භාවනා කරන්නේ ඇයි කියලා. ජස්සතේන අභිජානාමි යම්පි නිසාය ජායති. මොකේද භාවනා කරන්න කියලාවත් දන්නේ නැහැ. හැබැයි මොන්නම දෙයක්වත් කරන්නේ මේ තමයි තේරවාදයේ තියෙන නෝපන් කුසල් නොයිපද වීම පිළිබඳ ගතිය ඔන්න එතකොට තියෙනවා බුදුන් කියන්නේ කවුද කියලා. එතකොට තියෙනවා මේ බෲස් ලීලා අර කට්ටිය මේ කට්ටිය මේ අපිට මේ මොනවද මාෂල් ආර්ට්ස් පෙන්වන්න හදනකොට බුදුරජාන් වහන්සේට ඇත්තු 16ක ශක්තිය තිබ්බා. කවදාකවත් ගියේ නැහැ කරාටි ෆිල්ම්ස් ගහන්න. කවදාකවත් ගියේ නැහැ නිකන් දනකොළ ගහක්වත් පොඩි කරන්න. හැබැයි ඉස්සරට ආවොත් නාලගිරිය අතර කියන මැෂිනා ආවොත් අමාරු වැඩේයි. උඹ අපායට යනවා. මම බෝලගේ 16ගේ හයිය තියෙනවා. උඹ ඔය කරන්න හදන වැඩෙන් අපායයි. ඇත්තක් දන ගන්න. බුදුහාමුදුරුවෝ හදිසියෙ කරන්නේ අත් දෙක වෙන්න මේ අතේ මොකුත් නැහැ කියලා. මේක තමයි අබේ මුද්‍රාව කියන්නේ. පිස්තෝලේ ගත්ත ටක් ගාලා පිටි තිබ්බා. ඊතලේ ගත්ත ඔය බයියෝනේ. බයට කරන දේවල් නෙවෙයි. මාෂල් ආර්ට්ස් යුද උපක්‍රම සියල්ලම පස්ස පණ නැති මිනිසුන්ගේ වැඩ. බුදුරජාණන්සේ මොනවාක් අන්න සියලු ශක්ති තියෙනවා. කවදාකවත් හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ බුදුරජාණන්සේ මෙතෙන්දී අපි සාක්කියට ගන්න එක වැරදි. අපි මේ ඉන්නේ බොහොම පල්ලෙහා මට්ටක විස්තරයකට මේ ධෛර්යයත් වෙන්න මම මේ කියන්නේ. එතකොට යාට තේරෙනවා උපන්න කුසල් නැවතනද දිනු කිරීම උපන්නානම් පාපක උපන්නානම් කුසලානම් තිතියා අසම්මෝසාය භාවනාය වේපුල්ලාය පරිපූර්ණ ගච්ඡන්ති කියන විදිහට මේ ගුණය මේ Taman ළඟ තියෙන මේ සියලු හැකියාවන් තියෙනවා නමුත් කාටවත් නොපෙන්න ඉන්න ගුණය ඒක ස්ථාවර කරගන්න බලන්න කියනවා. මිනිස්සු ඇවිල්ලා එක එක විදිහට කොණ හනවා. පුළුවන් නම් වැඩ පෙන්න බයි යකෝ කියලා. ඒලා යන්නට මම මෙන්නේ නැහැ. ගැරඩිය නැතිවට මොකද නයිනා කරන්න දඟලන්නේ. ගැරඩිය ඇවිල්ලා වෙනෙත් නැතුව දඟලන්න කියලා නයා යන්නේ නැහැ. ඒක ස්ථා අසම්මෝසය මේක තමයි සාසනය කියන්නේ. මේ අන්ධහැර පෑම නෙවෙයි කියලා ඒ වීර්යයේ තියෙන සතර සම්‍යක් ප්‍රදානයේ අන්තිම එක සම්මෝසාවක් නැහැ. ආර්යයන් වහන්සේලා උත්තමයන් වහන්සේලා සීළු හැකියාවන් සහිතයි. කවදාකවත් වෙන පුම්බණ්ඩ යන්නේ අන්ධහර පාණ්ඩයක් නැහැ. අන්ධහර පෑවනම් ගේමට කැතයි. වැඩ පෙන්නන්න ගියා නම් ගේමට කැතයි. ඊට පස්සේ ඒක වේපුල්ලාය මේක තවදුරටත් පතුරුණා කියලා කියන්නේ තව එක්කිනෙකුට මැරෙන්න ඉස්සලා මේ කියලා දීලා මැරියා. ඒක ලේසි නෑ. මොකද හැම කෙනාම වැඩ පෙන්නන්න බලාගෙන ඉන්නේ. හැම කෙනාම මේ <clears throat> තව කෙනෙක් පාග ගන්න සූරකණ්ඩ හුරා තන වඩා ගන්න හදානේ. මෙයා මෙහෙම නෑ මේ කරපු දේ. Taman ළඟ තියෙන මේ ගුණේ තව කෙනෙකුට දීලා මැරෙන්න හදනවා. <clears throat> ඒ මනසත් තාම තණ්හාමාන දිටි තියෙන කෙනෙක්. ඒක විපුල භාවයටපත් කරනවා. භාවනාවේ පාරිපූර්ණයන් ගච්ඡති. ඒක තීරුම් අර ගන්නවා. පුළුවන් තරම් වෙලාව භාවනාවේ ගත කරනවා. හිතා ගන්න බෑ ඇයි බුදුරජාණන්සේ බුදුනාට පස්සේ භාවනා කරන්න කියලා. හිතා ගන්න බෑ ඇයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ බුදු රහත් වුණාට පස්සේ භාවනා කරන්න මොකටේ? ආර්යයන් වහන්සේලා මොකටේ භාවනා කරන්නේ? ඉතින් කාට හරි කියතයි භාවනා කරන්නේ නිවන් දකින්න. ඉතින් දැන් නිවන් දැක්කට පස්සේ මොකටද? දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්ක නිවන් දැක්කට පස්සේ Taman ළඟ පැවිදි කෙරුවේ දුතාංග 39 විතර මොකටේ? ඊගොල්ලර ඇති කරගත්ත ගුණය ගුණයක් සුවඳක් විදිහට අනෙක් අයට පෙන්වීමට ගුණ චරිතයක් ආදර්ශ චරිතයක් ගත කරනවා. හිතා ගන්න බෑ එහෙම කෙනෙක් මේ තවදුරටත් ඇයි මේ කාලසටහනට ගරු කරන්නේ? ඇයි තමන්ගේ ගුරුන්නාන්තර වඳින්නේ? ඇයි මේ ධර්මයේ උතුම් කළ සලකන්නේ? මොකද වැඩ ඉවරනේ. බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ මට සාස්ත්‍රුන් කෙනෙක් නැහැ කියලා ධර්මයේ තියාගත්ත සාස්ත්‍රුත්වේ. මොකෝ මේ මිනිස්සු රවට්ටන්නේ? ඉතින් අපි බලන පුළුවන් තරම් ඉක්මනට උපාධ්‍යානාංශයෙන් උඩින් පැනලා ගිහිල්ලා අලුතෙන් මධ්‍යස්ථානයක් හදාන ගෝලියෝ ටිකක් හදාගෙන තරක් හදාන. මේක ඒව නැහැ. ඉන්න කාඟුරු රෙකටදී යටහත් පහත්ව ඉන්නවා. පුළුවන් තරම් කාටරි කියලා දෙනවක බැඩෙන්නේ ආන ඔය විදිහට මේ සතර සම්‍යප්පදන් වීර්යහරා ඒක නිසා මේ මේ පසර කියන කැලිය හරි රසවත් ඇත්ත මම දන්නවා. තාම වැදගත් දේ තමයි නූපන්න කුසල් නොයපදීම් පිණිස මම මනාපයක් ඇති කරගන්නේ. ඒක තමයි මුළු ජීවිතේම වෙනස් කරන හැබෑ වෙනසක් කරන එක කවදාකවත් හිතන්න එපා ඒක කාගවත් මෙහෙවීමකින් වෙයි කියලා. කවුරුත් මෙහෙවන්නත් එපා. ඒක උනානම් වදින එක විතරයි කරන්න තියෙන්නේ. ඒ මනසට හිතිලා තියෙනවා මං ඉස්සරහට තාටියක් හැදෙන්න ඕනේ කියලා. එච්චර තමයි. ඒකේ ලස්සන, ඒකේ සුවඳ, ඒකේ సౌందර්යය කියලා නිම කරන්න බෑ. ඒ මනසට දෙන්න පුළුවන් උප්පරීම සහයෝගය දෙන්න. කවදාකවත් ඒක ඇති කරන්න යන්න බෑ. තාමත්ම කැත වැඩක් ජීවිතේ කාට හරි මේ නූපන් දෙයක් ඇති කරගන්න කුප්පණේක. මේ එක එක ආගම් වලට බඳව ගන්න හදන කට්ටිය ওই දෙල්ලම තමයි කරන හරීම කැතයි. කවදාකවත් බුද්ධානන්සේ කියලා නැහැ. නමුත් බුදුන්සේ පහළ වුණාට පස්සේ සුවඳට ඇදිලෙන කට්ටිය එනවා. එතකොට දන්නවා මේ මනසට හිතිලා තිනවා කෙලෙස් අඩු කරගන්න ඕනේ කියලා. මනසේ දරුවෙකුට වගේ සලකනවා. නිසා භාවනා කරන කිසි කෙනෙකුට කවදාකවත් අහිතක් හිතන්නවත් එපා. කොච්චර වැරදි කෙරුවත් ඒ කෙනා හිතන්නේ ඉතින් මනස අඩු ගන්න චිත්තක්ෂණයකට හරි හැදෙන්න හදපු මිනිස්සෙක් නේ. අදිෂ්ඨානයක් ගත්ත කෙනෙක් නේ. ඊට පස්සේ වැරද්දක් කරනවා ඒක මගේ වැරද්දක් අපි බලන්න ඕනේ ආව සිප්ප වැළඳගෙන ආලිංගනය කරන ඔබට මොකද මෙහෙම උනේ මෙන්න මෙඩික කරගෙන ඉදරහට කරන ඵලයන් කියලා භාවනා කරන කෙනාට උදව් කරන්න නම් Taman ඊට ඉස්සෙල්ලා නූපන්න කුසල් නොයිපද වීම පිස කුසල ඡන්දේ ඇති වෙච්ච කෙනෙක් වෙලා ඉන්න බෑ වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒ නිසා මේ සාසනෙට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ Taman භාවනා නොකරපු කෙනෙකුට ඇර. කෙරෙකු ඇර. අනික් කරන්නේ කරන්න හරියක් මේක වණ කරනවා. මේක අවුල් කරනවා. ඒ නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කිය. අද ඉන්න බුද්ධහංකාරය කරන හරියක් කරන්න මේක එහෙ මෙහෙ කරන එක තමයි. ඒ නිසා ඒව කරද්දි යමක් නොකර එක තැනක පැයක් වාඩි වෙලා ඉනකොට කොච්චර කුසල් සිද්ධ වෙනවද කියලා හිතන්න. මේ තකතිරුකම්, මරිකම්, මෝඩකම්, අමනකම් මේ බුදුන් කිව්වා බුදුන් කිව්වා කියලා කරන්ට ගිහිලන්ට වැඩිය අනේ මට මොකුත් බෑ මට අඩු ගන්න එක තැනක එක චිත්තක්ෂණයක් එක හෙල්ලෙ නැතු ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් ඒ මනසේ අනිවාර්යයෙන් මේ ධෛර්යය ඇති කරගත්ත මිනිස්සේ. හැබැයි අසරණයි. තාම ශිල්ප නැහැ, යුද උපක්‍රම නැහැ, අත්දැකීම් නැහැ. නමුත් එයා කරගෙන කරගෙන යන වැඩේට ඒවා එකතු වෙනකොට තේනවා සාසනේ කිසිම විදියකට පිලුණු වෙලා නැහැ. ඕනෙම කෙනෙක් පටන් අරගත්තොත් එතන ඉඳලා ඒක වැඩෙන ක්‍රම පණ ගහලා එන ක්‍රම තියෙනවා. ඒක දන්නේ නැති කට්ටිය කියනවා මේ සාසනය ඉවරයි. මේ නැති 2500 යන්නේ මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න පොලිමේ ඉන්නේ කියලා. ලංකාවේ විතර බුදු වෙන්න පාරමිතා වන්න බෝධිසත්වරු මුළු ලෝකෙ කොහෙවත්ම නැහැ. කොහෙවත් නැහැ. මෙහෙට පකිත් පෙට්ටියක් අරන් ගිහ පුරවන්න තරම් ඉන්නවා. යූරියා බෑග් එකක් පුරවන්න තරම් ඉන්නවා. මම බුරුමේ ඉඳද්දි එක මහත්තයෙක් කියනවා මට හරි ආසයි දකින්න බෝසතාණන් වහන්සේ නමක් කියලා. මම කවුද? මේ බුදු වෙන පාරම මම ගෝ එන්න ලංකාවට පෙට්ටියක් අරගෙන. දෙන්නම් පුරෝල ඉන්න හරියක් භූතයෝ මේ අප්‍රමාද ධර්මයේදී ප්‍රමාදයක් ගැන කතා කරනවා. පස්සේ බුදු වෙන්නම් කියලා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා දැන් මේ මේකේ හුලං බහැලා මේ සාධනේ ගන්න දෙයක් නැහැ. මේ වයස කාච්චි ආයේ මනමාලියක් කරන්න බෑ. අතහැරලා දාලා තියෙන්නේ. නමුත් මේ වීර්ය කියන එක දන්නවනම් හතරාකාර. මේකට පස්සේනේ ඔය සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට පස්සේ තමයි වීර්ය ඉන්ද්‍රිය එන්නේ. ඊයේ මිනිස්සයා මොන જાති කිව්වත් ඉස්සරහට මේක පස්සට යන්නේ. කාගෙන යනවා ඉදිරියට. ඒ ඒ වීර්ය එහෙම ඇති වෙච්ච වීර්යයක් අත්‍යවශ්‍යයි සතියේට. මේ ආතන මෙතන මේ මේ දුර නික්ෂේප කරන බෑ කියන යුතුයකම අතහරින වගකීම අතහරින බුබ්බඩින්ද බත් බූතණ්ඩ මේ සාසනේ මොකුත් කරන්න බෑ. කාගෙන යන කෙනාට තේරෙනවා මේ සතියේට හිත දාපු ගමන් හරියට හිත මන්දොත්සහයි වෙනවා. එපා වෙනවා. මොකද මේකෙන් ලාභ සත්කාර මොකුත් ලැබෙන්නේ නැහැ. ඉතින් අර වීර්ය පුරුදු කරපෙන්න දන්නවා. ලාභ සත්කාර හොයාගෙන නෙවෙයි මං සතිය වඩන්නේ. සතිය වඩන්නේ සතිය වැඩිම සඳහා. ඒ සඳහා ඇති වෙන්න මගේ බැටරිය charge වෙලා තිනවා. වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. ඒක කරගෙන කරගෙන යනකොට තේරෙනවා සත්පුරුෂයා කදාකත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නෙවෙයි කරන්නේ. ඒ කරන මූලික ආයෝජනය කරගෙන ගියාට පස්සේ එයාට සතිය කියන එක වැඩෙනවා. වැඩලා ගොඩාක් කල් ගියාට පස්සේ තමයි දන්නේ සතිය තියෙනවා කියලා. කොටිම්ම කියනවා නම් ඡන්ද මූලක සබ්බේ ධම්මා කිව්වා වගේ ਸਰවඥාන්සේ කියලා තිනවා සතාධිපතය සබ්බේ ධම්ම දැනගත්තත් නොදැනගත්තත් නුඹලගේ ඉන්නේ සතියේ තමයි. උඹට තියෙන බ දන්නේ නැතිකම. ඒක ඒක මූලක සූත්‍රයේ ලියලා තියෙනවා. සමිද්දි සූත්‍රෙත් කියලා තියෙනවා. වීරිය තියෙන මිනිහට විතරයි මේකේ ආනිසංස ලැබෙන්නේ. මම ඔය මොනවා කෙරුවත් මං ඉන්නේ සතියේ. අන්න එකට එළඹ වාසිය කරන්න. ඒක සමාදම් වෙන්න. සමාදම් වුණාට පස්සේ බලන්න කවුද නැහැ කියන්නේ කියලා. අපි අකුසලයක් කෙරුවත් කරන්නේ දැන දැන කරන්නේ. කුසලයක් කෙරුවත් එහෙමනේ. භාවනා ඉනකොට හිත පිට ගියත් ඒක දන්නවනේ අපි. ඉතින් මේ දැනීම විතරනේ සතිය කියන්නේ. ආන්න වීරියවන්තයාට විතරක් ඒ සතිය අලුගසා දාලා නැගලා එන්න පටන් අරගන්නවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා බුදු කෙනෙක් නොහිටියා නම් මං ඉතින් සතිය දන්නේත් නැතුව නෑ කියලා හිතාන බංකොලොත් භාවය ප්‍රකාශ කළා මැරෙනවා. බුදු කෙනෙක් කාටවත් වෙනවා උඹ ඉපදිනකොටම සතිය තිබිලා තියෙනවා. උඹ ඒකට අගේ කරන්න දන්නේ ඔබ මේ අනම්මනම් දේවල් වලට කාලය ගත කරා. ඒ නිසා සති ඉන්ද්‍රිය අලුගසා දාලා නැගිටින්න නම් ඒකට විරි ඉන්ද්‍රියෙන් ඒ යමක් කිරීමේ ක්‍රමවේදය ක්‍රමසාවිදි දඟලනකොට උත්සාහ කරනකොට තේරෙනවා සතිය පිළිබඳව අපේ මූලික සුදුසුකම් අපි ඔක්කොටම සමානයි. කිසිම කෙනෙක් අතවාසියක් අතවැඩියක් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ එක මතු කරගෙන තියෙන වීරිය හරහා. එහෙම නැත්නම් වීරියෙන් අපේ ඉන්නේ කියලා. ඒක නිසා මේ වීරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියට ආවට පස්සේ මේ බුද්ධ ආගම කියන වචනයට අර්ථකථනයක් දෙන්න බෑ. හැම මිනිස්යාම සතියේ ඉන්නේ. බුද්ධ ආගම කෙනාට විතර බුදුහාම කියලා තියෙන පුතේ දුවේ උඹ පොඩ්ඩ මේක පහුරු කාලා බලපන් කරන කරන වැඩි සතිය නෙවෙයි ඉන්නේ කියලා. ඒකට එයා අර වීර්ය නිසා ඒක සමාදන් වෙනවා. ඒක අනුමෝදන් වෙනවා. අනික් මිනිස්සුયો සතියෙම ඉඳලා සතිය අඳුරන නැතුව නැත්තම් සම්පජඤ්ඤේ නැතුව අකාලේ නැහිනවා. එහෙම නැත්තම් මුර්ග ජීවිත ගත කරනවා. ඒ නිසා බුදුචානන්ත අපිට දෙන්නේ නැති සතියක් ඇති කරලා දෙන්න හදනවත් නෙවෙයි. තියෙන සතිය කණ්ණාඩිය මූණ ඇල්ලුවා වගේ අන්නඩිය මොන්ට ඇලෝගේ පෙන්ලා දීලා තියෙන හොඳට සැලකිලි බලන්න හැම වෙලාවෙම ඔබ ඉන්නේ සතියේ. මේක සමාදන් වෙච්ච දවසේ සතියේ සියලුම ආනිසංස අපිට ලැබෙනවා. හැබැයි ඒක අර වීරිය වගේ ආයෝජනයක් කරන්නේ නැතුව මේක ප්‍රාර්ථනා කළපමණින් ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා සද්ධාවෙන් වීරියෙන් ආපු කෙනාට සතිය ඒක පැත්තකින් බලනවා නම් හම්බ වෙච්ච ආශිංසනයක් වගේ, සම්පත්තියක් වගේ. නමුත් සතිය කියන එක අහලවත් නැතුව මැරෙන බෞද්ධ කී ලක්ෂයක් ඉන්නවද කියලා දන්නවද? සතිය කියන එක අහලවත් නැහැ. අපි මේ දවස්වල ඒ සති පාසල කියලා වැඩපිළිවෙලක් කරනවා ලංකාවේ හැම පාසලකම ඒ සතිය කියන එක අඳුල දෙන්නනවා. ගුරු මණ්ඩලයේ එක්කෙනෙක් අහලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. මුළු පාසලම අහලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපිට ගියාට පස්සේ සිද්ධ වෙනවා මේක තමයි බුදුරජාණන්සේගේ ප්‍රධාන ඉගැන්වීම. ඉතින් කතෝලික මනසට කිව්වට පස්සේ ඒක සාධාරණයි මනස දන්නේ ඉගෙන ගන්නවා. අපි ඒ කට්ටියට කිව්වට පස්සේ නෑ නෑ එහෙම මේක බුදුහාමුදුරු කියලාත් නෑ. කියලා තිබුණා අපිට අපේ අම්මා කියලා දෙන්න බෑ. අපිට දහම් පාසලේ කියලා දෙන්න බෑ. ගමේ බන්දලේ හැමෝට කියලා දෙන්න බෑ. කියලා දීලා නෑ. හැබැයි බෞද්ධ අයිතිවාසිකම් පිළිවෙන් කෑ ගහන ඌර පුම්බගෙන පෙළපාලියක්. අයිතිවාසිකම් වෙන්නේ. නමුත් මේ බෞද්ධයාගේ තියෙන මූලික ලකුණක්වත් නැහැ. එන බලන්න අපේ අහිංසක ප්‍රයත්න කොච්චර වටිනවද කියලා බලන්න. අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සතිය වඩන්න උත්සාහ කරනවා. මේ ගමනේදී වැටුණත් පෙරදුනත් ග්‍රීස් ගහ නගින්න කියලා පස්ස බිම ඇනුණත් සෙල්ලම ඉතුරු වෙනෝනේ. අපි වෙන කෙනෙකුට hina වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ ග්‍රීස් ගහක නැගෙන එක. ඒ නිසා මේ වීරිය යම් තාක් පිපිලා එනවද ඒ තාක් සතිය එනවා. ඉතින් මම අද මෙතනින් දේශනාව නතර කරනවා. අපි බලමු මේ પરම්පරාව අනුව සද්ධායෙන් විරියට විරියෙන් සතියට සතියෙන් සමාධියට යන ධර්ම પરම්පරාව අපි ඉදිරියට සාකච්ඡා කරමු. අද මේ පමණකින් ධර්ම දේශනාව නැත කරන නැත කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.